ඒක බණ භාවනා කරන අය, සරුවචනාන්තගේ ගෝලයෝ කියා ගන්න අය, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියා ගන්න අය දැනගන්න ඕන. ඊට පස්සේ 10ට දසමිච්ඡත්ත කියන පොදු නම දෙනවා. මිත්‍යාර්ථ 10ක් අපි දැනට බොහොම උකුලි තියාගෙන කිහිලි ගන්නගෙන රැකගෙන ඉන්නවා. ඒ රැකගෙන ඉන්න දේවල් වල තියෙන මිත්‍යා ගතිය, මුලා ගතිය, මුසා ගතිය දන්නේ නැති වුණොත් අපි රැකගෙන ඉන්න තරමට ලැජ්ජාවටපත් වෙනවා. මේ වැරදි දෙයක් මේ රැකගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක දැනගන්න එකේ ලාභය තමයි ඊට පස්සේ පුළුවන් තරම් ඒකේ මිත්‍යා ගතිය, ඒකේ තියෙන මුසා ගතිය, මුලා ගතිය, එනත්තම් ෂට ගතිය, මායාවී ගතිය, වංචනී ගති තේරුම් ගන්න. ඒ කියන්නේ Taman තියාගෙන ඉන්න දේ දිහාම සැකමසෝ බලනවා. විවිචනාත්මකව බලනවා. ඉතින් ඒක හැම කෙනාටම කරන්න බෑ. ඒක මේ අපි මෙතෙක් කල සංසාරේ යම් තාක් දෙයක් මම මාගේ කියාගෙන හිටියද ඒ වගේ තමයි දුක ඇවිල්ලා තියෙන්නේ. ඒක ਸਰවඥාන්සේ සාමාන්‍යයෙන් පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා කියලා තියෙනවා. ඉතින් ඒතිෙදිත් අපි තාමත් යම් ප්‍රමාණයක් අඩු කරලා තියෙන බව හැබෑව ඒකට සරුවත් යනදෙස අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් මොනවදෝ අපි තව තියාගෙන. ඒ තියාගෙන ඉන්න දේ රූප ද්‍රව්‍යෙම නොවෙන්න ඉඩ තියෙනවා. වේදනාව වෙන්න පුළුවන්. යම් යම් සැප වේදනාවල් විඳීම් හොඳයි කියලා අල්ලගෙන ඉන්නවා. අපේ දරුවන්ට දෙන්න කැමති, අම්මට තාත්තට දෙන්න කැමති, ගෝල බලෙන්ද දෙන්න කැමති. ඒ කියන්නේ අපි තාම මේක විදීම් ශේෂ්ත්‍රයක්. මේක හොඳ නැහැ, මේක හොඳයි කියලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ සංඥා හැඟීම් වගේක් මේ අඳුනා ගැනීම වගේක් තියෙනවා. අපි හැම එකටම නමක් දාන්නේ ඒ දේ මගේ කරගන්න තමයි. ලෝකේ නමක් දාපු නැති දෙයකින් කවදාකවත් දුකක් ඇවිල්ලා නැහැ. දුකක් දෙන හැම දෙයකටම නමක් තියෙනවා. ඒ නිසා සරුවචන්සේ සඳහන් කර තිනවා ලෝකේ තියෙන සෑම වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. යමකට නමක් දැම්ම නම් කෙලසෙනවා. අපි සාමාන්‍යයෙන් ওই යාළුවෝ අතර ඔය විහිළු නම් දානවා. ඒකදී කාඩ් ගහනවා කියලා කියන්නේ. උගේ තියෙන වැරද්දක් දැකලා උන්ට කාඩ් ගන්න. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාගේ නම දන්නේ අපි. අර නමෙන් තමයි අඳුරන්නේ. ඉතින් අසවලා කිව්වනම් හරි. ඒ පොඩි නම් කැල්ලක් දානවා. ඒක දාපු ගමන්ම බજાર එකේ කට්ටිය දන්න මේ අසවලයි කියලා. ඒ වගේ තමයි. එතකොට ඒ නම දාන්නේ උසුළු විසුළු නන්නේ. හැම වෙලාවෙම දාන්නේ උසුළු මිසුළුවක්. ඉතින් අර එකේ කෙඩියා උගේ ඌට සත පහ කියලා කියන්නේ. මූණ හතරස්. තව එකකෙට උට ලොරියා කියලා කියන්නේ මුහුණ නිකන් ඩොජ් ලොරියක් වගේ. ඉතින් ගාන මිස් කරනවා ලොරිය. ඉතින් අපිට ලොරියා කියලා කියනවා. ඉතින් ඔගේ සෙට් එකක් නම් තියෙනවා. අපිට ඒක කියවට hina යන්නේ නැහැ. මොකද ඔගේ නම දන්නේ නම දන්නේ ඕක විතරයි. ඒ වගේ අපි කාට හරි නමක් දැම්මනම් මගේ කරගන්න තමයි ඒ. දෙමාපියෝ ඒ නිසා නන්තබීමේ උත්සවයක් තියෙනවා දරුවන්ට අනිවාර්යෙන් මගේ කරගන්න. ඊට පස්සේ සංස්කාර සංස්කාර කියලා කියන්නේ මේ මම කළ දේ. මගේ නිර්මාණ. මගේ චේතනා. මේකට මමයි මුල්ුනේ. මේ මගේ මේ නව නිර්මාණ. මගේ ප්‍රගතිය. මම මේ ලෝකෙට හොයාගත්ත දේ. ජීව පේටන්ට් අරගෙන රෙජිස්ටර් කරගෙන බුද්ධලයට සින්න කරගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ විඥාණය හැම වෙලාවෙම මම සහ මම නොවේ කියලා ලෝකෙ දෙකට බෙදෙනවා. අපේ සහ අපේ නොවේ නම්. ඒ නිසා සිංහල බුද්ධඝම වෙන කට්ටිය සිංහල බුද්ධඝම නොවන කට්ටිය හතුරු විදිහට සලකනවා. සිංහල බුද්ධඝම මගේ. නැත්තම් මම ගෑනු. ඒතර පිරිමි ඈත් එක්ක වෙනම සම්බන්ධයක්. පිරිමි ඒ වගේ ගෑනු. මම ළමා. මම මධ්‍යස්ත. මම වයසක කියලා හැම වෙලාවෙම විඥානය හැම වෙලාවෙම මම සහ මම නොවේ කියන එක හදාගෙන ඒකේ වැටකටු බැඳගෙන ඒ සීමාව ඇතුළේ තමයි අපේ මේ ගේම යන්නේ. එහෙම කවදාකවත් කිසිම කෙනෙකුට මම සහ මම නොවේ කියන සීමා නැති වෙනොත් ජීවත් වෙන්න බෑ. කොහොමඩක්වත් බෑ. ඒ නිසා අපිට කවදාකවත් බෑ ඒ මම සහ මම නොවේ කියන සීමාව කඩා ගන්න කඩපු ගමන් මීමැස් මුර හැදෙනවා අපස්මාර හැදෙනවා පිස්සු හැදෙනවා මානසික අසහන හැදෙනවා කායික රෝග හැදෙනවා වක්කාර එනවා ගොඩක් ලෙඩ එනවා මෙතෙක්කල් හදාගත්ත මගේ සීමාව ඒ සීමාව කැඩිලා යනවා දකින්නකොට පුදුම බයක් එනවා. ඒක තමයි මරණදී සිද්ධ වෙන්නේ. මරණදී සිද්ධ වෙන බොරුවට මේ අල්ලගෙන හිටියට එහෙම එකක් නැහැ. මේක ඔක්කොම එකයි. ඒ නිසා මරණයේදී ඒ බලාපොරොත්තු නැති දේ සිද්ධ වෙනකොට ඒ මනුස්සයා මොන දෙයි අල්ලයිද කියන්න බෑ. ඒ කලබලේ තක්කු මුක්කේ දැන් අපි භාවනා කරනකොට ඒක වෙවි වෙවි ටික ටික ටික ටික කැඩි කැඩි තේරෙන පටන් ගන්න මේ අතපයි මෙහි තිබුණාට මගේ නෙවෙයි. ඒකෙදි තේරෙනකොට අර වගේ වක්කාර ලකුණු පහල වෙනවා බය වෙනවා පස්ස ගහනවා විවිධාකාර දේවල් වෙනවා වෙන මොකක්වත් නෙවෙයි වෙන්නේ මේ විඥානයේ විසින් අපිට අඳුන්ලා දීලා තියෙනවා මේ මම සහ මම නෙවෙයි කියලා එකක් අන්නේ සීමාව පොඩ පොඩ පොඩ පොඩ කැඩලා යනවා අන්නේ කැඩලා යනකොට අසත්පුරුෂයාට බය වෙනවා සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා මැරෙන්න ඉස්සෙල්ලා කඩා ගත්තොත් මරණය කියලා දෙයක් නැහැ ඉතින් එහාට අමරණීය වෙනවා අන්නේ අමරණීය වේගනේ යනකොට ওই මිච්ඡත්ත 10 අපි තාම ආදරෙන් කොපුවක දාලා හදවතට කිට්ටුක දනක හංගලා තමයි තියාගෙන. නමුත් මේ හංගගෙන ඉන්නේ මේ Tamanට වද දෙන වසවිසක් වගේ එකක්. එහෙම නැත්නම් මේ ගෙට හැන්දකොරේ එන එන කෙනා මේ මගේ පුතා කියලා ගෙට ගන්නවා. හැබැයි හොරෙක් එන්නේ. ඉතින් ඊට පස්සේ හොරාට බැනලා වැඩක් නැහැ මං එදා කිව්ව විදිහට. ඉතින් හැම වෙලාවෙම අපි කරන්නේ හතුරා ගෙට ගන්නවා. ඒකල්ලිල කියන බලන්නකෝ මට වෙච්ච දෙයි. මෙච්චර ලස්සන විශාල ගයක් හදාගත්තා සීරම හොරු ගෙනියලා. කොහොමද ඉතින් ඔහු ගිටාවෙත්? මන් දන්නේ අයියෝ. මං හිතුවා මේ පුතා කියලා හැන්දගොරේ යාව ගෙට ගත්තා. අන්නේ මිච්ඡත්ත 10 අඳුරන්නේ නැතුව අපි මේ හම්බ කරන හැම දෙයකින්ම අපිට ඒකාන්තයෙන්ම අන්තිමට දුකක් වෙනවා. හැබැයි ඒක දැනගත්තට පස්සේ අපිට ඒක ප්‍රයෝජනෙට වැඩ ගන්න පුළුවන්. ඒකට කියන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් වැඩි අරස කරන්න ඕන කම නැහැ. නැතුර කියලා පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. අන්නේ මිච්ඡත්ත 10 අපි මේ වෙනකොට විවිධ වැඩමුළු වලදී මිච්ඡා දිට්ඨි කියන එක සාකච්ඡා කරා. අපි ළඟ තියෙන යම් යම් දෘෂ්ටි. අපි දන්නවා ඔය කැටරැක් කියලා ලෙඩක් තියෙනවා. ඒ ලෙඩක් ලෙඩේ ඇති වුණාට පස්සේ අපි කියන සුද බැඳෙනවායි කියලා බලන දේ දෙකක් වෙලා පේනවා. ඉතින් ඒකට කණ්ණාඩි දාපුවම හරියනවා. ඒ සුද්ධ කපනවයි කියලා තව එකක් තියෙනවා. සුද්ධ කපන ක්‍රම දෙකක් තියෙනවා. මේ වික්‍රමසිංහ ආරච්චි විදාරච්චිතු මහත්තයාව සුද්ධ කපනකොට සීනති කරන්නේ නැහැ. උදට හැන්ද පුටුවට හේතු කළ බෙල්ල තද කරලා අල්ල ගන්න කොණ්ඩෙන් තීටි කපනවා ඊට පස්සේ කියන පුරුෂයෙක් නම් මේක ඉවසන්න පුළුවන්. උඹට පුරුෂකමක් නැහැ කියලා. එහෙම කරගත්ත කට්ටිය මම දැකලා තියෙනවා. දැන් මේක පැය 3-4 පොඩි ඔපරේෂන් එකකින් කරනවා. සුද අයින් කරනවා. ඉතින් මේ සුද අයින් කරන කෙනාට බුදුජානනාංශකේට නමක් තියෙනවා සල්ලක්ඛ්‍ය කියලා. සල්ලක්ඛ්‍ය කියන්නේ ඇහි ශල්්‍ය කර්මයක් කරලා මිත්‍යා දෘෂ්ටි අයින් කළා. එතකොට පේනවා. මෙතෙක් කල නම් අපි පෙනිච්ච දේ අදාහගත්තා. අදාහගත්ත දේ තියෙනවා කියලා හිතා හිටිය බන්නකොටම ඇහි සුදක් ඇවිල්ලා දෙකට දෙකක් වෙලා පේනවා. ඒ පේන දේ තමයි අපි අල්ලන්නේ. ඒක මගේ කරගන්න. මොකද ඇත්තද පේන්නේ කියන එක කවදාකවත් අපි පේන දේ සැක කරන්නේ නැහැ නේ. දැකලානේ කතා කරන්න කියලා කියනවා. අන්න එහෙම දෘෂ්ටියක් තියෙනවා අපේ හිතේ. අපි මේ අල්ලගත්ත දේ හරි කියලා. ඒ වගේම ඒ අනුව තමයි කල්පනා වෙන්නේ. හතුරෙද්ද මිතුරෙද්ද ලැබීම හොඳ මංගල කාරණාවද අමංගල කාරණාවද වෙන්නේ ඒ පුද්ගලයා පිළිබඳ ඇතිවෙච්ච පළවෙනිම ආකල්පෙන් තමයි. ඉතින් ඊට පස්සේ දිගටම ඉතින් හොඳයි කියලා හිතුනොත් හොඳම තමයි. නරකයි හිතුනොත් නරකයි. ඊට පස්සේ ඒ අනුව තමයි කතාව යන්නේ. මිච්ඡා වාචා. හොඳයි කියලා හිතනොත් හොඳ පැත්තට කතාව. එයාට කවුරු එල කිව්වත් නරකයි කියලා අනේ ඵලයන් යන්න. මේ මිනිස්සයා මෙහෙම මන් දන්නවනේ. නරකයි කියලා හිතනොත් එimhe කවුරු එල හොඳ කිව්වත් පිළිගන්නේ නැහැ. මිච්ඡා වාචා. ඊට පස්සේ ඇත්ත එක කරන හැම ගනුදෙනුවක්ම කටයුත්තක්ම කර්මාන්තයක්ම අර ගත්ත ඒ පුද්ගලයා කෙරෙහි ගත්ත පළවෙනි ආකල්පෙත් එක තමයි යන්නේ. ඒ කිය කොල්ලෝ කෙල්ලෝ යාළු වෙනකොට ඒ මොකද්දෝ එකට ආකර්ෂණයක් එනවා. ඒ ඒ ළමයි ගිහින්ම මේ දොස් කියනව නෙවෙයි. සංසාරගත ක්‍රමයට ආකර්ෂණයක් කරන ඊට පස්සේ ආය මැරුවත් ඒ මැත්තේ මැරුණත් ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒ තරම්ම ඒ බඳ දකින්න දකින්න හැම දෙයක් එක්කම කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඒක හොඳම නිදර්ශනේ පෙන්වන්නේ. මොකද හැමදේම අපි දැන් සාප්පුවක බලන්න විස්තරහ වීදුරු එකේ ගොඩාක් බඩු දාලා තියෙනවා. අපි සාප්පු සවාරි වලට අපිට හැමදේම ගන්න හිතෙන්නේ නැහැ. එකක් ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ඒකට ලෝන් ගහගෙන එහෙම නැත්නම් ෆිනෑන්ස් කරගෙන කොහොම හරි ගෙදෙට්ට කියනවා. ගෙන ආපු දවස් ළමයක පිහන්න ඕනේ, ඒක නඩත්තු කරන්න ඕනේ, ඒක පුස් කරනකොට බලන්න ඕනේ. ඉතින් සාප්පුවේ තිබ්බනම් ওই ප්‍රශ්නේ නැහැ. ගිනාට පස්සේ වැඩ ගන්නෙත් නැහැ. ඒක මුල්ලක දාලා තිබ්බහම ඒක ලයිසන් කරන්න ඕනේ, ඒක පිහන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ. ඉතින් ගෙදර මිනිස්සුන්ට බයින්නවා මේ බඩුවක් ගෙන දැම්මට සුද්ධ කරලා තියාගෙන ඉන්නේ නැහැ කියලා. ඉතින් ගියේ ඉන්නේ මොකටද? යාර තිබුණා නම් සාප්පුවේ ප්‍රශ්නේ නැහැ. අනිත් වගේ දේවල් වලට අපිට ආකර්ෂණයක් තියෙනවා. අපි ඊට පස්සේ ඉතින් දිගට මේක වැඩ කරගෙන යනවා. එහෙම තමයි අපේ කර්මාන්ත හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ජීවන රටාව අපේ බඩ රස්සාව තන්නේ ක්‍රම කැඹිරිල්ල. තන්නේ ක්‍රම කැඹිරිල්ලක් කවුරුවක්වත් අද බඩ රස්සාවක් කරන්නේ කාටද කඹුරණ එක කරන්නේ. ඉස්සර මිනිස්සු හරක් බැලුවා. ගෝතනක් බතක් කරා. ඉතින් ඒකෙන් කරන්න වී ටිකක් ගෙට ගන්නවා. කිරි ටිකක් ගෙට ගන්නවා. ඉතින් ඒකේ තේරුමක් තියෙනවා. දැන් කරන එක දන්නේ මොකද්ද කරන්නේ කියලා. එක්කම කොලේ වහලා ගහන. මිනිස්සයා කියන යන්ත්‍රේ කැරකෙන දැති රෝධක අපි දැත්තක් විතරයි. ඒක වේගෙන් කැරකෙනවා අපිට ඒ ගානට යනවර අපි හරස් වුණොත් දැත්ත කඩලා යනවා. ඉතින් මිනිස් යන්ත්‍රේ අපි දැත් දැති රෝධක දැත්තක් විතරයි. සඳා උදේට අමුඩ ගහගත්තම තද වෙන්න සිකුරාද හැන්ද වෙනකන් කඹරනවා. ආය සෙනසුරාදා දෙකේ තමයි පන්සල් ගිහිල්ලා පොඩ්ඩක් ඔය ටිකක් බීලා හරි මේ කරලා ෂේප් කරනවා අනෙත් ආයේ සඳ අමුඩේ ගහන්න වෙනවා එදාත් අදට ගහ ගන්න වෙනදට වැඩිය බලනකොට ඕන් තේරෙනවා දැන් 55 වෙලා කොණ්ඩේ සුදු වෙලා නැහැ කොණ්ඩේ කළු කරලා තියෙන නිසා ඒක හැමදාම කළු කරනවනේ කල් ගිහිල්ලා එතකොට හම්බ කරපු සල්ලි වලින් සෑහෙන ගාණක් එකතු වෙලා තියෙන ඔක්කොම භයානක ලෙඩක් එනවා එක්ක ඩයබටිස් කියයි එක්ක කොලෙස්ටරෝල් කියයි අරකට අර සල්ලි වීදම් කරපුවාම හුම්මතේ මැරෙන්න වෙයි. ඒ රස්සාවෙන් දෙන්නේ අන්තිමට වෘත්තියම ලෙඩක්. හැම වෘත්තියෙටම ලෙඩක් තියෙනවා. ජීවන රටාව හැටියට. මොකද විසම බර රසාවල් නේ තියෙන්නේ. කිසිම සමබර රසාවක් නැහැ. ඔක්කොම කැම්බිරිලි තියෙන්නේ. දන්නෙත් නැහැ. ඉතින් කඹරන්නේ තු මොනෝ කරන්නද? ගෙදර ඉන්න දරුවෝ ඉල්ලන දේවල් ගන්න ලේසියෙන් කරන්න බෑනේ. ඒ වගේම අම්මයි තාත්තා හිතනවා මේක දැන් අපේ පුතා ලොකු රස්සාවක් කරන්නේ මට පුතේ මෙන්න මේක ඕනේ. දත් බෙහෙත් බෑ. මට මෙහෙ නම තියෙන දත් බෙහෙත් එක ඕනේ. දත්බුරුසුවක් බෑ මට මෙන්න මේ දේ වගේ. ඉතින් අපේ නැන්දමට අරන් දීලා අම්මට අරන් දුන්නේ නැත්තම් නකච. ඊට පස්සේ නැන්දමයි මම බලන්නේ ඉන්නවා. ඒ පැත්තෙන් ඒකට හතර වර්ගයට හම්බ කරන්න ඕනේ. දරුවන්ට හම්බ කරන්න ඕනේ. පව් මේ බරාදින මීහරකා. ඒ පස් දිනාගෙන් දරුවන්ගෙන් අම්මගෙන් තාත්තගෙන් නැන්දම්මගේ මාමගෙන් කවම කවදාකවත් සන්තෝෂයක් සතුටක් ස්තුතියක් ලබන්නේම නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අද ගෙදර එනකොට මගේ දේ ගෙනෙයි කියලා. ගෙනාවත් මට ඕන දේ නැත්තම් එයාගේ වැඩ එහෙම තමයි. ඉතින් කියනවා ලංකාවේ ඒ රස්සාවල් කරන වයසේ 55 දක්වා 25 ඉඳලා වැඩිම සියදී නසා ගැනීම තියෙන ලංකාවේ. මේ මෑතක් වෙනකම්. දැන් අපි පළවෙනි තැන නෑ. අපි දැන් තුන්වෙනි තැන විතර ඇවිල්ලා. පොඩ්ඩක් මොකද්ද වැරදිලා. නැත්නම් අපි හැමදාම කප් එකක් ගහගෙන හිටියේ. එමි හම්බ කරන හම්බ කරලා අර මනුස්සයා තැඹිලා තැඹිලා තැඹිලා මේ දෙන මනුස්සයාගෙන් කිසිම අනුකම්පාවක් කිසිම තෙතක් ඇති කියමනක් සතුටක් ඇත්තේ නැහැ. ඉතින් ජීවන රටාවේදී අපි කල්බදුන කල්බදු ගන්නවා කඹරනවා. ඉතින් කවුරු හරි අපවන් කියනවා සාංශ පැවිදි වෙන්න ඕනේ තව අවුරුදු 12ක් ගෙවන්න තියෙනවනේ ගෙදෙට්ට. තව අවුරුදු මෙච්චර ගාණක් කාර්යකට ගෙවන්න තියෙනවා. ඉතින් ඒ වුණත් මේ දරුවෝ කියනවලු මේ කාර්යක හරිනේ. ඕක වෙනුවට වෙන කාර් එකක් ගමු කියලා. ඉතින් බෑනේ ස්වාමීන් වහන්සේ දරුවෝ පාරේ බැලලා යන්න එපා. මියාකට පොයින් පයින් යන්න ලයිසනුත් නැහැ. දරුවෝ පාරේ බැලලා යන්න හදනවා. මම පිටරට ගිය කට්ටියත් එක්ක ඇසුරු කරනකොට සොරි කියලා හිතෙනවා. කම්බුරණ කැඹිරිල්ල. ඒ කට්ටිය කියන්නේ ලංකාවේ සුකොබභෝගිතය පිටරටවල සාමාන්‍ය දෙයක්. ගිහිල්ලා ආවත්ම දෙයි. ඒ සිරියාව බලලා එනකොට එන්නේ භයානක ලෙඩක් කරන සුඛෝපභෝගී ප්‍රශ්නයක් කරන් ඉන්නේ. සාමාන්‍ය ප්‍රශ්න හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්. ඒ ජීවන රටාව නිසා. මගේ මේ ජීවනේ සාමාන්‍ය අවුරුදු මාස අවුරුද්දට මාස පහක් විතර මම රටේ ඉන්නේ. ඒ ගිහිල්ලා වැඩි කල් ඉන්නේ නැහැ. මුල් බහින්ද ඉන්නේ නැහැ. ගිහිල්ලා බලලා එනවා. ඉතින් මේ නිසා මේ මිනිස්සුන්ට මේ ශක්තිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. සම්මා වායාමයක් නැ මොන්නම දෙයක්වත් විනාඩි 5කට වැඩි කරන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. සක්මනක් කරන්න බෑ. දිගට භාවනාවක් කරන්න බෑ. විසි වෙනවා, කලන්ත හැදෙනවා. වෑයමක් කරන්න බෑ. මොකද හේතුව ගෙවිලා. බීලා හපල විසි කරපු උක්‍රොඩක් වාගේ. කිසිම එකෙක්ගේ මූණේ පෙම් පාටක් නැහැ. කඹුරන මූණේ එන ගහච්ච සොම පිටණි වගේ හිනා වෙලා නිකන්. ඊටපල්ලා ඒක මොකක්වත් නැහැ. ඉන්නේ මේ අර්ග කරගන්න බැරි වුණා මේක කරගන්න බැන්නා අරක වැරදුනා මේක වැරදුනා අර මනසට මුණ දෙන්න බෑ ලෝන් එක ගෙවන්න තියෙනවා මුණ දිහා බලනකොට ලේ පාටක් නැහැ. නිකන් සුදු මැලි වෙලා. ඉතින් ඉතින් ඇඟේ ශක්තියක් නැහැ. දැන් ඔය අනුරාධපුර පොළොන් නඩුවේ තියෙන ගල් කණුවක් දකින්නකොට හිතෙන්නේ මේ පැකෝ යන්ත්‍ර වලින් හදලා කියලා නෑ. එමිසු සිංහල හාලේ බත් කාලා වැඩ කරලා ශ්‍රම දාණයෙන් කරපු වැඩ. දාසස් වැඩකුත් නෙවෙයි. යන්ත්‍රෝපකරණත් නැහැ. දැන් යන්ත්‍රෝපකරණික කරන්නත් බෑ වැඩේ. කරන්න ගියොත් ඉතින් බෙල්ල කඩලා යනවා. ඉතින් ඒ නිසා වෑයමක් නෑ අද. කාට හරි කිව්වොත් මේ මේ ඔය ඔක්කොම රසායන කරන ගමන් ඔය ඔය කියන මොන සංකර රසායන කරුවත් භාවනා කරන්න පුළුවන් කියලා අයියෝ. එහෙම කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒකට වෙනමම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ, භෝගහක් යටරම යන්න ඕනේ, සුද්ධම අඳින්න ඕනේ, අටසිල්ම ගන්න ඕනේ, ඔබ වහන්සේ ළඟට වෙන්න ඕනේ කියලා එනවා මගේ ළඟට. ඊට පස්සේ මම මේව කෙලින්ම බයින. කෙලින්ම කතා කරලා කියනවා නෑ මේ ඕගොල්ලන්ට තියෙනවනම් වෑයම කියන එකක්. මේ දෙයක් කරන්න දිගට කරගෙන යන්න පුළුවන් පෞරුෂත්වය කියන එක ඒක ඇත්තෙම නෑ. নানা ආකාර හේතු නිසා කියනවා මට දිගට මොකක්වත් කරගෙන යන්න බෑ ඇත්ත කතාව. බැලුව බැලමටත් එහෙම තමයි. හැබැයි ඕනෙම মালටි ටාස්කින් කරන රස්සාවක් කරද්දී කළ හැකි දෙයක් මේ කතා කරන්නේ සම්මා වායාම තියෙනවා සම්මා සතිය මිච්ඡා වායාම තියෙනවා සතිය වඩන්න බෑ. ඉතින් චෝදනා කරනවා බලන්නකෝ පැයක් භාවනා කරන ඉන්න හොඳම වෙලා වෙනකොට නැගිටින්න උනානේ. දැන් බලන්නකෝ ඉදිරිය වැටි කරගෙන යන්න බැරි උනානේ කියලා. ඉතින් කිව්වොත් නැගිටට පස්සේ ඉතින් සතිය තියාගන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්න නැගිට්ටයි කියලා. නෑ නේ භාවනා කරනවානේ. හැබැයි හේතු කරලා කිව්වොත් මේ භාවනා කරනවා කියලා කියන්නේ උඹට සතිය කෙනෙක් කැඩෙන්නේ නැහැ. ඒක ඒක දරා ගන්න තරම් වීරියක් නැහැ. බොහොම ඉක්මනට කියතයි ඒ සද්ද කරපෙන්නට දෝෂේ නිසා මට සතිය කරන භාවනා කරනවා කියලා බොහෝම ලස්සනට නිකන් ගයිය ගියමිනියා බොරු කියනා වගේ බොරුවක් කියනවා. තොලේ කටේ ගෑවෙන්නේ නැතුව කියන්නේ. ඒක මතු කරලා දෙන්න ඕනේ. ඔයා කිව්වොත් නැගිට්ටා කියලා සත්‍ය කැඩනවා කියලා කැඩෙනවා. කැඩෙන්නේ කැඩෙන්නේ ඒකට වීරියක් අවශ්‍යයි. එතකොට මේ වීරිය වීරත්වයක් බවටපත් වෙනවා. යා බලන මොන කරදරේ ආවත් මේ හදාගත්ත වීරිය මම දෙන්නේ නැගිට්ටයි කියලා මොකෝ මට. ඉඳගෙන හිටියයි කියලා මොකෝ මට. කියලා අර වීරත්වයේ තියෙන කෙනා නම් හැම වෙලාවෙම බලනවා මට මේ ලැබිලා තියෙන මට්ටම මේ මැරලා ගියොත් කොහොමඩක්වත් මින් පස්සේ හම්බ වෙන්නේ අද තමයි හොඳම දවස දැන් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්නේ ඒක නිසා මේ වඩන සතිය මිච්ඡා සතියක් වෙනවා. ඒකින ලෝකේ ඔක්කොම නිවන් දැක්කට පස්සේ තමයි මට සතිය වඩන්න පුළුවන්. මොකද ලෝකෙ කට්ටිය කෑ ගහන්න නැතු ඉන්න ඕන. මං යන සක්මනට රිලව් පනින්න බෑ. රිලව් පැන්නොත් කොහොම සතිය වඩන්නේ? නිසා රිලව් නිවන් දැක්කට පස්සේ තමයි මම රිලව් දකින්නේ. මේ ආරණ්‍ය වාසී ඉන්න සංඝයා හිතන්නේ මේ කැපකාර මණ්ඩලේ නිවන් දැක්කට පස්සේ තමයි අපිට නිවන් ලැබුණේ කැපකාර කන්නේ හරි කරදරයි. ඒකල කියනවා මේගොල්ලෝ මට හරියට උපස්ථාන කරනවා টොප් එකට නෙවෙයි යන්න පුළුවන් මේ මේ කට්ටිය හරිනේ. ඉතින් මම කියනවා මේ කැපකාරයෝ නිවන් දැක්කට පස්සේ තමයි අපේ හැමදුර නිවන් දකින්නේ. මොකද කොහේ හරි ඉඳ හතර කාණාවක් හොයනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සම්මා සතිය හැම තැනකදීම ඕන තැනක් කරන්න පුළුවන් කියලා සතිපට්ඨාන සූත්‍රයේ හැම ඉරියව්වක්ම බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා. තිත්තං චරං නිසින්නෝය එහෙම නැත්නම් ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ හැම තැනකම බෙල්ලා දීලා කියනවා අඩු ගානේ වැසිකිලි කැසිර කරනකොටත් සතිමත් වෙන්න පුළුවන්. අතිමත් වෙන්න ගඳ කිලියටම යන්න ඕනේ නැහැ වැසිකිලියට ගියත් සතිමත් වෙන්න පුළුවන්. මල පූජා කරනකොටයි මල පහ කරනකොටයි දෙකේදීම සතිමත් වෙන්න පුළුවන්. ගන්ධෙට ගිහිල්ලා මල පූජා කරන වෙලාවේ වැසිකට ගිහිල්ලා මල පහ කරන වෙලාවේ සතිය පිටවන්න පුළුවන් කියන එකට ඕන කෙනෙක් කියවි බෑ කියලා. ඔය සතිපට්ඨාන සූත්‍රය කියලා තියෙන නිසා මේ හිතලා කියනව නෙවෙයි. ඒ සතිය තියෙනවා නම් දිවේලි පවතින සතිය තියෙනවා නම් සමාධිය කියන එක කිසිම ශීත්ම ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕන කරලා තියෙන එහෙම ක්‍රමයක් නැතුව ඒක පාරට යන සමාධිය. මහමෙවුනායි බුදු පිළිම කාටිකුත් ඔන්න සමාධිය ලැබෙනවා. ඉන්දියාවේ හතරමා ස්ථානට ගියෝ සමාධිය ලැබෙනවා. ඊමෙන් දලඳ මානසිකාවට ඉස්සරහ ගියෝ සමාධිය ලැබෙනවා. ඉතින් මේගොල්ලෝ කියනවා මේ සමාධිය කියන එක ඒ තැනට ඒ වෙලාවට සීමා දෙයක්, මයිලඟ තියෙන දෙයක් නෙවෙයි කියලා මම මොකද්ද මිච්ඡා සමාධිය. ඉතින් ඒකෙන් තමයි ඔය එක එකන හම්බ කරගෙන කන්නේ. එන්නේ එන්න අපි ළඟ තියෙන සමාධිය, අපි ළඟ ඒක උදිභාවිත වෙන මෙතෙන් දෙන්න. ඉතින් කාටර කිව්වොත් එimhe උලේ හිටියත් එකයි, බෙලේ හිටියත් එකයි. සමාධියට ආසන්න කාරණාව සතිය. සතිය තියෙනවනේ ඕන තරක සමාධිය තියෙනවා. ඉතින් ඒ ඒ සමාධිය සම සමාධි විපස්සනා සමාධි කියලා දෙකකට බෙදන්න පුළුවන්. දැන් ගිහියත් වශයෙන් මම දැකලා තියෙන්නේ විපස්සනා සමාධිය. එතකොට මමත් උත්සාහයක් කරා. ගිහි ජීවිතය ගත කරන්නේ කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. හැම වෙන දේ හැම දෙයක්ම දැනගෙන තියෙන්නේ. අය කියයි මේ හංගන්න දෙයක් නැහැ. මෙතන සමාධියක් තියෙනවා. ඉතින් මේ සමාධිය තියෙනවනම් ප්‍රඥාව පහළ වෙනවා. සති සමාධි ප්‍රඥා වීර්ය සති සමාධි ප්‍රඥා සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඒ ඔක්කොම ධර්ම પરම්පරාවක් අවසානයක් ගන්න බෑ පෙළ ගහිලා ඉන්න ඕන ඉතින් ඒ ඒම නැතුව සම්මා සති සම්මා සමාධි නැතුවත් ප්‍රඥාවක් තියෙනකට ඒ තමයි මිච්ඡා ප්‍රඥා මිච්ඡා ඥාන කියලා කියන්නේ ෂට ප්‍රඥා කියලාත් කියනවා ගහ අනුග්‍රහං කත්තා කියලා තියෙන අපි අනුග්‍රහ කරනවා කියලා තියෙන්නේ සද්ද සීලෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනාවෙන් ඒ අනුග්‍රහං කත්වා කියන්නේ අනුංගහං කත්වා කියලා එක්කත් තියෙනවා. ඒක තමයි ෂට ප්‍රඥාව කියන්නේ. කොහොම හරි කරලා ගසා ගන්න එකයි තියෙන්නේ. අද තියෙන තන්නේ කර ප්‍රඥාව මේ ලෝකේ රත් කරනවා. යට තියෙන අමුද්‍රව්‍ය උඩට ගන්නවා. පරිසරය දූෂණය කරනවා. මේක අනුංගහං කත්තා කවදද අපි ඉස්සරහා પરම්පරාවට ඉන්න බැරි තැනක් හදනවාද? අපේ දරුවන්ට පොළවේ ගහලා පොළවේ අඩි ගහලා ඉන්න බැරි තැනක් අද හදනවා. මේ මෙල්බන් වගේ රඟරේට ගියාම වීදුරු කණ්ණාඩි දාන්න නැතුව එළිය බලන්න බෑ බලපු ගමන් ඇස් දෙක නරක් වෙනවා. පරිසර වාතයේ හුස්ම ගන්න පුළුවන් තාම ගින්දරපත්තු කරන්න බෑ. ලිඳක් හරන්න බෑ. ඒ මොනවා කෙරුවත් අහනම්. මොකද තමන්ගේ වත්තේ වතුර දූෂණය වෙලා. ලිඳේ වතුර බොන්න බෑ. එළියට බැස්සොත් අවු වැටුනොත් අපිට පිළිකා හැදෙනවා. ඊළිය බලන්නත් බෑ. එයා කන්ඩිෂන් කාමරයක් ඇතුළේ ඉන්න ඕනි. අවුවේ මොකුත් කරන්න බෑ. මේ රෙද්දක් පෙරෙද්දක් අවුවේ වෙල්ලන්න තහනම්. පින්න පාතයක් ගියොත් කෙලිම හිරේ දාන්න. හිඟා කන්න තහනම්. ඒ ඒ ලෝක දැනටමත් විනාශ වෙලා තියෙනවා. මොනම දෙයක්වත් මනුස්ස ලීලාවෙන් කරන්න බෑ. මේ වගේ නිකන් ඔය කැලේක ඉන්නවා කියන කොහොමඩක්වත් කරන්න බෑ. ඒ මොකද ඒ? අර අනු අනුංගහං කත්වා ක්‍රමේ. කසා කාල කාල කාල පරිසරයත් කෙලසලා. මානවයා සූරකන. සත්තු මරණ හැටි. ඒ දන්නවනම් ඒ සත්තු පොලිමේ මරණ හැටි ඒ රොක්හැම්ප්ටන් වල මුළු ඕස්ට්‍රේලියාවටම සත්තු මරන්නේ එතන. මොකක්වත් නැහැ ඉතින් 1800ක් දකෝ දවසකට කපනවා. ඒකට පස්සේ අනික් හරිය නැවවල දාලා අරාබිකරයට යවනවා. සල්ලි කිව්වහම මේ මිනිසුන්ට අත පිට කාසි බණන් ඕන තරම් තියෙනවා. ඉතින් අපිත් අහනවා ඇයිවද මේ ලංකාවේ මෙච්චර ඉඳද්දි ලංකාව හරක් නැත්තම් හරක් වගේ මිනිස්සු ඉන්නවනේ කපල විකුණන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ බුද්ධ ආගමක් ඇවිල්ලා අපිට කරන්න දෙන්නේ නැහැ මොනම දෙයක්වත්. හැම එකටම මේ සදාචාරයක් දාගෙන කරන්න දෙන්නේ නැහැ කියලා අර ෂට ප්‍රඥාව රිංගවන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා සංවිධානාත්මකව කරන වැඩේ. සංවිධානාත්මකව අපිට නොගැලපෙන ආර්ථිකයක් අපිට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ගෙනත් දීලා ඒ අධ්‍යාපනයේ ලැබෙන මිනිස්සු අධ්‍යාපන ශේෂ්ත්‍ර ලොකු තැන් වලට දාගෙන ඒගොල්ලන් කියනවා ඊටු ටිකටත් පුළුවන් නම් මේ වස ටික කවපල්ලයි කියලා. ඒකට කියනවා ෂට ප්‍රඥාව කියලා. ෂට ප්‍රඥාව ඒ ෂට ප්‍රඥාව තමයි ලෞකික බුද්ධඥානසික වචනෙන් කියනවා ලෞකික ඥාන. ලෝකීය ලෝකායත ඥාන. මේ ලෝකේ අන්තරීක්ෂයට ගිහිලා අඟහරු ලෝකෙන් එහාට බලන්න ඕනේ. මේක ඇතුළට ගිහිලා පොළොව මැද තියෙන බලන්න මම කවුද කියන එක දන්නේ නැහැ. ඒක ඕනේ අනුන් ගැන බලන්න. ෂට ප්‍රඥාව කිලෝ රක්නතු වැඩෙන්න වැඩෙන්න මම දැන් මෙතන එක දන්නෙත් නැහැ. ඕනෙත් නැහැ. ඒක දැන ගැනීම නිකන් වයර් මාරුවිල්ලක් වගේ වෙන්නේ. ඉතින් එතකොට මේ ඒ වගේ පටලැවිලි තියෙන ලෝකයේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිච්ඡා ඥාන වල පස්සේ මිච්ඡා විමුක්ති. මොකද්දෝ මනුස්ස විමුක්තියක් හොයනවා. මේ තියෙන ගැටලුවේ සංසාර විමුක්තියක් හොයනවා. ඒ විමුක්ති දෙනකොට දැන් මේ සරුවච්චන් වහන්සේත් ඇවිල්ලා විමුක්තියක් ගැන කතා කරනවා. දේවනිකායවලත් විමුක්තියක් තියෙනවා. ඒගොල්ලත් විමුක්තියක් දෙනවා. එතකොට දැන් මේ කොහොමද තේරුම් ගන්නේ මේ විමුක්තිය සම්මා විමුක්තියක්ද මිච්ඡා විමුක්තියක්ද කියලා. ඒක කොච්චර සියුම් දෙයක්ද කියනවනම් ඒ කොච්චර මායාකාරීද කියනවනම් ඒක කොච්චර සංකරද කියනවනම් බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවෙන් සම්පූර්ණ බුද්ධ ධර්ම මැකිලා ගියා. මේ මිච්ඡා විමුක්තියකට යට වෙලා. දැන්සේ 15 වෙනි පස්සේ අවුරුදු 600කට 700කට විතර පස්සේ ඒ බුද්ධ ධර්මයේ අරගෙන ඒක ගැට ගහලා අලුත් ක්‍රමයකට හැදලා දුන්න නිකන් කොත්තු රොටි හදනවා වගේ තියෙන ඔක්කොම කෑලි එකතු කරලා ටොක්ක ටොක්ක ගාලා ගහලා අලුතෙන් ටෙම්පරාදු කරලා දෙන්න වගේ ඉන්දියාවේ මේක ගියා ඊට පස්සේ ආයෙත් මේ Hindu ඉන්දියාව ප්‍රසූත කරන බුද්ධ ආගම නැවෙද්දී දරුවා ආයෙ ඇතුළට ඇදලා ගත්තා බුද්ධ ආගම ඉවරයි මේක පිළිබඳ හරි බයයි කතා කරන්නේ. මොකද ඒක හරි බලවත්. මේ මිච්ඡා විමුක්තිය බලවත්. ඒ ඉන්දියාවේ පෙන්නනවා බොහොම ලස්සන ලේසි ක්‍රමයක් විමුක්තිය ලබා ගන්න. ඒ කතාවල් ඒ දේශනා විලාස ඒ බුරුම පඬිස්වාංශ කියනවා දෙන විලාසය හැටියට දේශනාව හැටියට අහගෙන හිටියොත් ගල් පිළිමයක් වුණොත් ඔව්වෝ කියලා ඔලුව වන්නවලු. ඒ තරම්ම දක්ෂයි. ඒ තරම්ම විචිත්‍රයි දේශනා විලාසය. ඉතින් ඒ නිසා බෞද්ධ විශාල ගානක් මේ මිච්ඡා විමුක්තිය ලැබලා යම් ප්‍රමාණයක්. ඒක ඇත්තටම හරි නරක දෙයක් නෙවෙයි. විමුක්තියක් තමයි මේ තියෙන කංකරජ්ජල් වල යටතේ චිත්ත පීඩා නැති කරගන්න මානසික අසහන නැති කරන හොඳයි. ඒකයි මේ ਸਰවඥාංශ පෙන්නපු විමුක්තිය දෙක අතර වෙනස අල්ලනවා කියන එක ලීසි නෑ. ඉතින් ඒකට දෙබසක් ආරම්භ කරන්න උත්සාහ කරා. මගක් දුරට යනකම් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒකට පොඩි ආරම්භයක් පටන් ගත්තා. හැබැයි මට ඒ වෙලාවේ මගේ මට එච්චර තේරුමක් තිබුණේ නැහැ මේ මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් ඥානানন্দ ස්වාමීන්ට උදව් වෙච්ච අපේ තේරවාදයේ එච්චර පිළිගන්නේ නැති මූල මාධ්‍යම කාරිකාව කියලා නාගාර්ජුන පාදයන් ලෝකේ තියෙන ප්‍රධානම තර්ක ශාස්ත්‍ර පොතක් ඉදිරිපත් කරා. ඒක ටිකක් අර මහායාන බුද්ධ ආගම සහ තේරවාද බුද්ධ ආගම වෙන්වීමටත් හේතු වෙලා තියෙනවා. මේ මූල මාධ්‍යම කාරිකාවේ පෙන්වන්න හදන්නේ ඔය පෙන්නන මිච්ඡා විමුක්තිය. මේ ඉන්දියාවෙන් අපිට පෙන්වන්න හදන බුදුරජාණන්සේ පහළ වුණාට පස්සේ පෙන්වන්න හදන මේ මිච්ඡා විමුක්තිය මිච්ඡා භාවයක් පෙන්නනවා. ඒක යථා භූත නැහැ. ඒක මොලේ ක්‍රේල් කර ගැනීමක්. හරියට බීලා මිනිස්සෙක් බොහොම සාන්තිය සැපෙන් ගත කරනවා වගේ. හරියට කුඩු ගහලා ඒකෙන් ලැබෙන ආතතිය ඒක ලැබෙන විවේකයේ ඉන්නා වගේ මේ හිත මත් කරගෙන කරන විමුක්තිය අපේ පැත්තෙන් බලනකොට. ඒගොල්ල කියන්නේ මේ බුදුරජාණන්සේ පෙන්වන විමුක්තිය බොරු කතාවක් කියලා. ඉතින් සායි දෙක අතරේ ඒ කට්ටිවාද දෙක පිල්පිල් බෙදෙන දෙක අදත් තියෙනවා. ඉතින් මං හිතුවා ඒකට අර මිච්ඡා විමුක්තිය කියලා පෙන්වන්න මේක හොඳ ලස්සන නිරූපණයක් හොඳ ලස්සන ප්‍රකාශනයක්. ඇයි ඉන්දියාවෙන් මේ බුද්ධ ඥානසේ පෙන්නපු සම්මා විමුක්තිය නැති වුනේ? එක දෙක ලංකාවෙත් භාවනා කරන අය විමුක්තියක් සඳහාද භාවනා කරන්නේ. එහෙම නැත්නම් ලෙඩ සෝක සනීප කරන්නද? මතක ශක්තිය වැඩි කරන්නද? මොකටද භාවනා කරන්නේ? ඉතින් මම එහා කන්දට ගියා ගිය මට මතක නැහැ ගියාට පස්සේ එතනින් ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීන් ලොකු දෙයක් ඔබ වහන්සේ වැඩපු එක අපිට සංඝයා නාම සවිසියත්මක් ඉන්නවා කරුණා කරලා මේ නිවන සඳහා බණ භාවනා කරන භික්ෂුවකට දෙන්න තියෙන උපදේශ ටිකක් අපිට දෙන්න කියලා මං කව ඕගොල්ලෝ නිවන සඳහාමද පැවිදිකම් මහානකම් කරන්නේ ෂුවර්ද මේ ආර්ය පරිශ්‍රණයේ තියෙන නිවනට ඕගොල්ලෝ මේ ආර්ය පරිශ්‍රණය කරාට ඇත්තටම නිවන පතනවාද මට සාධාන දෙයක් තියෙනව නෑ කියලා. මේ කරන්නම් වාලි කරනවා මිසක්කා නිවන කියන එක හිතා ගන්න ඒක ගැන මේ තමන්ගේ උපේන දේ නැවත විමසිලිමත් වෙනුවෙන් බලන්න යථාභූත වශයෙන් බලන්න ඇත්තමද කියලා මේක බලන්න උගෝ දෙනෙක් බයයි. උගෝ දෙනෙක් මේ විමුක්තිය ඉල්ලුවාට විමුක්තිය මිච්ඡා වුණත් කමන්නේ සමා වුණත් කමන්නේ. එහෙමනම් මත්පැන් පොන කෙනාට බනින්න එපා. එහෙමනම් කුඩු ගහන කෙනාට බනින්න එපා. එහෙමනම් ඉස්ති දූර්ත කරන කෙනාට බනින්න එපා. එහෙමනම් සූදු කෙල්ලෙක් කරන්න බයින මොකද යාට තියෙනවා ඒකෙන් ආස්වාදයක් කවුද කියන්නේ නැහැ කියලා. නමුත් ඒක කොහොමද දැනගන්නේ මිච්ඡද සම්මද කියලා. ඒකෙද බුරුම ස්වාමීන් වහන්සේ අපිට කෝදුවක් දෙනවා. ඒ විමුක්තිය Tamanta අනුන්ට හිංස කරනවා නම් ඒ විමුක්තිය වර්තමාන සහ අනාගතයට කරදර කරනවා නම් ඒක මිච්ඡා. ඒ ලැබෙන විමුක්තිය Tamanට අනුර කරදර කරන්නේ නැත්තම් වර්තමාන සහ අනාගතයට කරදරයක් නැත්තම් සම්‍යක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා කොඩින් මහත්තයා වගේ කට්ටිය ඒගොල්ලෝ කුඩු ගහලා උත්සාහ කරලා භාවනාත් කරලා කිව්වා මේ කුඩු ගහන කෙනා නිකම්ම නිකන් නෙවෙයි කුඩු ගහන්නේ. මේ ජීවිතේ තියෙන ප්‍රශ්න වලින් විසඳලා පැත්තකට යන්න. හැබැයි එයා දන්නවා මගේ මොලේ සෛල විශාල ගණක් විනාශ වෙනවා. සල්ලි ගොඩක් වියදම් වෙනවා. අද ඒ ගන්න සුඛය හෙට ගන්න ඊට වැඩි ගණක් වියදම් කරන්න ඕනේ. ඒ තීදිත් ගන්න මොකද මේ සංසාරේ ඉන්න බෑ. අඩු ගන්න හැන්ද වෙනකොට මොනවා ටිකක් ඕන කරනවා. ඉතින් එතකොට එයා දන දන දැක දැක තමන්ගේ අනාගත සෞඛ්‍ය පාවා දීලා ඒත් ලබන්නේ ඔයගොල්ලෝන් ඇහුවොත් කියන්නේ ඒත් ඒගොල්ලන්ට මේ මොකද්දෝ ඒ විමුක්තියක් අවශ්‍යයි. එද මේ හිරියාර කුමාරසිංහ මහත්තයා මේ ගම්පහ දිස්ත්‍රික්කෙම හිටපු විධායක ඉංජිනේරු විධායක ඉංජිනේරු සමගමේ සභාපති. ඉතින් එයා බොනවා ඒ නෝන මතය කිව්වා ඉතින් මම බඳින්නත් ඉස්සලා දැනගෙන හිටියයි කියලා. ඉතින් මිනිහා කියනවා සුරාවත් එහි රසයත් බොන පඬි දනන් මිස නොබොන අවනයන් කෙසේ දනීද කියලා. කොහොම පඬිත වාක්‍යයක් කියන්නේ. එයත් කතා කරන්නේ විමුක්තිය තමයි. විමුක්තිය ගන්න පුළුවන් හැබැයි මට වැඩක් නැහැ. පස්සේ ලෙඩ වුණයි කියලා මට ඒ වෙලාවේ ගන්න පුළුවන් මම කරනවා. ඉතින් නිසා මේ මිච්ඡා විමුක්ති සහ සම්මා විමුක්ති කියන දෙක තේරුම් ගන්නවයි කියන එක ඒක ඔය අපි හිතන තරම් ලේසි නෑ. ඒක නිසා උදාහරණ වශයෙන් කියනවා නම් බුදුරජාණන්සේගේ සූත්‍ර කීපකින් මේ සම්පූර්ණ මිච්ඡා මතයක ඉඳලා සම්‍යක් මතයට යන පියවර ටික පෙන්ලා තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් සාපේක්ෂව එnde එnde පිරිසුදු වෙන එකක් නිසා ඒක මුසාවක්වත් මැජික් එකක්වත් නෙමෙයි අපි හදිහට සිරීපාද යනකොට තබන තබන පියවරෙන් අපි ඉඩට යන්න වගේ ඉන්නා තැන සිට ඉහළට ආනුපුබ්බී ගතියක් තියෙනවා අනුපූර්ව ගතියක් ඒකට කියනවා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ඉතින් අපි එකපාර නිවන් දකි කියලා හිතනව නම් ඒ මිච්ඡා විමුක්තිය ගැන කල්පනාවක්. එහෙම එකක් මේකේ නෑ. මේකේ තියෙන්නේ දවසෙන් දවස ටිකෙන් ටික ටිකෙන් ටික කරනවා. ඉතින් අපි හදිස්සි වෙන්න හදලා මේක ඉක්මනට යන්න ගියොත් වටේ කට්ටි ඉන්නවා ඉන්න අපි ගාවට අපි දෙන්නම් ඉක්මන් එක. ඒකට කියන්නේ quick enlightenment. මේ වහා නිවන් දක්වන්න පුළුවන්. කෙටි ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් මේ කෙනා දැන් මේකට පඳුන් වෙන ආධුනිකයට කීටි ක්‍රම වලට ගියයි කියලා වැරද්දාගත්තේ කියලා දොස් කියන්න බෑ මොකද එයාත් අවංකව තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ පෙන්නන ක්‍රමය මේ දෙන්නම් කියන ක්‍රමය තථාගත වේදිත අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාද එහෙම නැත්නම් මේ හදිසියේ සෝවාන් සාතිකයක් ධ්‍යාන මාර්ගවල සාතිකයක් රහත් වීමක්ද අවශ්‍ය කරන්නේ. එතනදී අපි කොහොමද දැනගන්නේ කවුරු ගාවද හරියක තියන්නේ කියන එක ඇත්තටම කියනවනම් දැනගන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ. යෙදෙනකොට යෙදෙන ගමන් තමයි උත්සාහ කරන්න පුළුවන්. මම ඉස්සලාම පැවිදිින්ට එනකොට ඒ පරාක්‍රම ප්‍රනාන්දු මහත්තයයි වීරකෝ මහත්තයයි දෙන්නම ආවමයිත් එක්ක. අවිරිල මම පොඩ්ඩක් ඥානාරාම ස්වාමීන් කතා කරාට පස්සේ ඉතින් වීරකෝ මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ මේමයි මම මට පාළි උගන්වපු කෙනා. මේ අපිට මේ pāli පොත්වල තියෙනවා භාවනා ක්‍රම 40ක්. ඉතින් මේ 40න් කෝකෙන්ද පටන් ගන්න? මේ වෙන ක්‍රම නෙමෙයි මේක ඇතුලේ. ඇතුලේ සමසතරිස් කර්මස්ථානස කෝකෙන්ද පටන් ගන්න. ඊට පස්සේ ලොකු සාන්තිජි බොහොම විට මහත් දැන්න මොකද්ද කරන්නේ? තාම එකක්වත් කරන්නේ නැහැ. ඊට පස්සේ කව මහත්යෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ. මොකක් හරි කරගෙන ආව නම් මට කියලා දෙන්න තිබ්බා. මොකක්වත් කරලා නැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා හරි ක්‍රමෙන් හෝ වැරදි ක්‍රමෙන් හෝ පටන් ගන්න. පටන් අරගෙන යන ගමන් හැම පියවරකදීම මේක නැවත උරගා බැලීමක් කරන්න. ඒක කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ. මම මේ යන ගමන ආපහු වැටුනොත් මට මෙතෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයියෝ වතුර දහහක් කදලා කලිය බින්ද වගේ මට ලැබිච්ච ධ්‍යාන නැතුණාට පස්සේ සියදී වෙනස ගන්න හිතෙනවා. පිස්සු හැදෙනවා. නෑ මේක එකලසක් තියෙන්නේ. ඒකලස ආවට පස්සේ වැටුණාට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම වැටෙන එක හොඳයි. මොකද ඒක උඩ දන්නවා අනුපූර්ව ක්‍රමයට මම යන්නේ. එතෙන්ට ගියා. එතන පොඩ්ඩක් යනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටිනවා. අන්න ඒ ක්‍රමයේ ඒකට කියන්නේ trial and error කියලා ඉංග්‍රීසියෙන් කියනවා. වැටි වැටි නැගිටි නැගිටි යනකොට අපිට ලොකු පිමි පනින්නත් බෑ. ලොකු වැටිල්ලක් වැටෙන්නෙත් නෑ. හැබැයි මේක හරි හිමිහිට සිද්ධ වෙන්නේ. මේක පරිණාමයක්. මේ සීලේ ටික ටික ටික ටික වැඩෙනවා. සමාධිය ටික ටික ටික ටික වැඩෙනවා. ප්‍රඥාව ටික ටික ටික වැඩෙනවා. ඒකට කියනවා අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අධිපඥා ශිකයි. ඉතින් එහෙම නැතුව ඉක්මන් වෙන්න හදන කට්ටියට වටේට ඉන්නවා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මේ හදිසි ක්‍රම පෙන්ලා දෙන කට්ටිය මම දන්නේ මේ පහුසුගිය අවුරුදු 30 ඇතුළත ගොඩාක් එළියට අවිලා තිනවා ඉක්මන් නිවන් යන කට්ටිය. ඒක පැත්තකින් හොඳයි. ඉස්සර තිබුණේවත් නැහැ මේ මහාන්න ගතියක් දැන් පඳුරකට ගැව්වත් ආතන් වන්දලා හතර පහ දෙනෙක් විශ් වෙනවා. වඳුරට පහින් ගවුවත් පේන ඒගොල්ලෝ ඉතින් විභූෂණ පාගෙන රහත් වෙලක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අනුගමනය කරන කට්ටියත් කියනවා එහෙම එහෙම තමයි කියලා. ඉතින් ඕ ප්‍රශ්නයක් නෑ අපිට ඒ බුදුජානනාංශික දීතරම් කරලා තියෙනවා. නිවන කියන්නේ කවදා පෙරෙන්නේ නෑ. හවුස්ෆුල් වෙන්නේ නෑ. බය වෙන්න එපා. යා ටිකට් එකක් ගන්න පුළුවන්. අමා නෑ. ඒක අවුරුත් ගිහිල්ලා හිටියයි කියලා ප්‍රශ්නයක් නෑ. ඇත්තම කෙනෙක් වුණා. ඒ නිසා නිවනේ එහෙම අපිට ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙක් පළච්චාවයි. නමුත් ඒ යන ක්‍රමයට අපිට හදිසි කඩිකුලප්පුවක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මේ අනුපූර්ව ක්‍රමයේද තියෙන්නේ කියලා බැලුවොත් අද තියෙන මේ supply demand tier එකේ හැටියට මේ ඉල්ලුම සැපේ ඔක්කොරට පොරණේ ඉක්මන් නිවන. හදිසි යන ගමන. ඉතින් ඒ නිසා ආරය පිටිපස්සේ ටිකක් කරනවා මෙයා පිටිපස්සේ ටිකක් කරනවා අර භාවනා ටිකක් කරනවා මේ මධ්‍යස්ථාන වල ටිකක් මේ කලබලයේ තියෙනකොට හැම තැනම ලිංහාරන මනුස්සයර කවදාකවත් වතුර හම්බෙන්නේ නැහැ. එකක් කරන බහින එකයි තියෙන්නේ අඩියටම. එන්නේ ඒකට අවශ්‍ය කරන අදිමොක්ඛය. ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ වෝකප්පන සද්ධාව නැත්තම් අපි හැම කෙනා ගාවටම යනවා. ඒකට කියනවා පුතු සත්තාන මුඛාවලෝකේතිති පුතුජනෝ බොහෝ ශාස්ත්‍රුන් වහන්සේගේ මූණ බල බල ඇවිදින කෙනාට කියනවා පුතඥයයි කියලා. අර එයාපස්සේ ටිකක් කරනවා මෙයාපස්සේ ටිකක් කරනවා එයාපස්සේ ටිකක් කරනවා එයාපස්සේ ටිකක් කරනවා ඒක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඒක තමයි. මේ ගත් එකදී කාගෙන යනකෙනා ගාක් වෙනස්. වැරදි වුණත් ප්‍රශ්නයක් නැහැ. වැරදි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. යනකොට අඩුවන්නේ වැරදි කියලා තේරෙයි. අපි ළඟ තියෙන චපල ගතිය. අරෙන් ටිකක් කරනවා මෙහෙන් ටිකක් කරනවා අරක ටිකක් කරනවා මේක ටිකක් කරනවා. ඉතින් දුටු ගමන කුමාරයා යුද්ධ කරන්න හදනවත් ওই දෙයිලු කෙරුවේ. නිසා හදිසිය දන්නේ නැතු කුමාරයා දැන් තානාපොලකට ගියට පස්සේ අම්මා උදේම යන්න තියෙනවා කියපු නිසා බත් කිරිබත්යක් හදලා දුන්නා. විදි දෝරන ඒ ටිකක් කරන කටපිච්චිරවල මෙහෙන් ටිකක් කරන කටපිච්චිරස කතා කළ කිවලු දරුවා මේ ඔය කිරිපත් කන්නේ ඔහම නෙවෙයි. ඔක පිඩු කරපන්. පිඩු කළා කොන ගෙනලා කාගෙන බලය. ඔබත් මේ කිරිපත් කන්නේ දුටුගම කුමාර රජු මේ යුද්ධ කරනවා වගේ නේ කියලා කියලා තියෙනවා. ඒක යුද්ධගම කුමාරට තමයි මේ කියන්නේ. ඔබත් මේ යුද්ධ කරන්නේ දුටුගම කුමාර යුද්ධ කරනවා. අරෙන් ටිකක් කරනවා කටපිච්චෙනවා. මෙතෙන් ටිකක් දානවා කටපිච්චෙනවා. මේ පිඩු කළා ක්‍රමයට කාපන් කියලා. ඒ ක්‍රමයට ගැවුවට පස්සේ යුද්ධ දිනුම්. ආන්නේ විදිහට මේ මිච්ඡා සමාධි සමාවෙන්න මිච්ඡත්ත වලින් ලැබෙන මිච්ඡා විමුක්තිය ගැන කතා කරනකොට මේ මේ වගේ භාවනාවක් කරලා ඉවර වෙන කෙනෙකුට බොහෝ දෙනෙකුට හිතුව සෑහෙන මට්ටම් වලට ගිහිල්ලා තියෙනවා. මේ කිසිම කෙනෙක් හිතන්නේ නැති මට්ටම් වලට ගිහිල්ලා තියෙනවා හුඟ දෙනෙක්. මුත්‍රික මිච්ඡද සම්යද්ද කියලා කල්පනා කරන්න හොඳම දේ තමයි සාමාන්‍ය ජීවිතයට ගියාට පස්සේ ප්‍රශ්නයක් එනවනම් මිච්ඡා. සාමාන්‍ය ජීවිතේ ගියාට පස්සෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරන්න පුළුවන් නම් සම්‍යක්. ඒ නිසා බුරුමේ මං හිටිය අවුරුදු 3යි මාස 9ක් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ මට කිව්වා මේ අක්කර 30ක විතර ඉඩමක් තියෙනවා. ගිහිල්ලා එතන ආරණ්‍යයක් හදන්න කියලා. අපි හතර පහ දෙනෙක්. සල්ලිත් දුන්නා. වාහනෙත් දුන්නා. අපි ගිහිල්ලා ඒ කතා කරනකොට ඉතින් ළඟ ඉන්න මිනිස්සු තව අක්කර 60ක් අපිට දුන්නා. 30ක් 60ක් දුන්නා. ඉතින් මේක යනවා ගජ රාමෙට ලස්සනට වමනය. ඉතින් දෙවෙනි සයිඩෝ කතා කරලා කිව්වා උඹලා පෙනුම් ගහගෙන නැටුවට උඹලගේ වැඩ දිහා සයිඩෝ බලාගෙන ඉන්නේ මේ සල්ලිත් එක්ක වාහනත් එක්ක මිනිස්සුත් එක්ක ගෑණියොත් එක්ක වැඩ කරනකොට පටලවා ගත්තොත් උඹේ බෙල්ලත් නැහැ ඊට පස්සේ. මේකෙන් තමයි බලන්නේ උඹට වැඩක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි එතකොටත් පටලවාගෙන තිබුණේ නැහැ. අපි ඔක්කොම විනිවිද තිපේන විදිහට කරේ. සම්පූර්ණ කෙනෙක් ගෙනල්ලා මාස්ටර් ප්ලෑන් එකක් ඇඳලා මේ මේ ස්ටේජස් වලට හදලා වැඩි කරන යනකොට ඉතින් සායර දැනගත්තා. එහෙම එකක් නැහැ කියලා. හදිස්සිය මට එන්න වෙනකොට මම තමයි චීෆ් ඕගනයිසර් වෙලා හිටියේ මුළු ප්‍රොජෙක්ට් එකේම. අනේ පහුවෙන් තමයි ලංකාවට ආවා. ඒක නිසා මිච්ඡා විමුක්තිය ලැබෙන්න ලැබෙන්න කරදරයි. එයා ගිහිල්ලා කියනවා බලන්න මෙහි ඉඳලා භාවනා කරලා ගෙදර ගියාම ගෙදර කට්ටිය කහිනවන්නේ මුකුත්ම කරන්න බෑනේ. ගෙදර කට්ටිය ටෙලිවිෂන් දාන්න මුකුත්ම කරලා දෙ කරන්න බෑනේ. මං කොහොමද කරන්න කියලා. එදාර මෙහි ආපු දොස්තර මාත් එක්ක කියනවා. එදා මම හම්බෙන්නව හම්බෙන්න බැරි වුණා. පස්සේ මං යටියන්තට යන ගමන් වාහනේ දාගෙන කී කිය ගියා මාත් කරන්න දෙයක් නැහැ කියන්නේ කියලා. සාංශ මහන්සි වෙලා වෙලා වෙලා ගෙදර එනකොට ඉස්සර මට දරුවෝ දෙන්න එපා වෙන්නේ දැන් උස්සල පොලිය ගහන්න හිතෙනවා. තව මුළු ගේම අවුල් කරනවා. ටෙලිවිෂන් එක දාගෙන සද්ද දාගෙන මට මේ අර රස්සාව කළා ගෙදරාවට මම කව දැන් භාවනා කරන්න ඉස්සලා දරුවෝ පිළිබඳ හොඳ ප්‍රේමයක් තිබ්බනේ. දැන් භාවනා කරාට පස්සේ අර දරුවෝ මහා වාතයක් වෙලා. මම කියුණා කියූප එක වටිනවා. ඕක තමයි කියන්නේ පිස්සු කියලා. එහෙනම් බුදුහාම ලෝකේ පහළ වෙච්ච එක මහා විනාශයක් නේ. ධර්මයේ මහා විනාශයක් නේ. සංඝයා කියන්නේ මහා විනාශයක් නේ. එහෙම වෙන්න බෑ. කවදාකවත් ප්‍රශ්නයක් එන්න බෑ. කොහොමද ස්වාමීන් වහන්සේ කරන්නේ? ඒක තමයි මහත්යාගේ ඒ භාවනා කරන්න ඉස්සලා තිබුණට වැඩිය දරන්න පුළුවන් හැකියාව වෙන්න ඕනේ. එහෙම තමයි ක්‍රමය. ඒක වෙනවා. මිච්ඡා සමාධිය ආවොත් මිච්ඡා සමාධිය අපි කතා කරන මිච්ඡා විමුක්තිය ආවොත් මේ ඔක්කොමල හරියට පෙළට ඉඳ ගන්න ඕන. මහා පොළොව මට්ටම් වල තියෙන්න ඕන මට ඇද පොළවේ නටන්න බෑ. මට ඔක්කොම හරි ගසලා තියෙනවා. ඉතින් මේ අනික් කට්ටිය නිවන් දකින්න එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා pedantic කියලා. ඔක්කොම අකුරට තියෙනවා. මොන පිස්සුද අපි නිවන් දැක්කත් මේක හදන්න බෑ. මේක ඕම්ම තමයි. ඒ තියෙද්දි Tamanට Tamanගේ කස්තිර මල්ලලා නටන්න පුළුවන් නම් ඇද පොළවේ වුණත් අන්න කියද හැකි යාට මේ විමුක්තිය බාධාවක් වෙලා නැහැ. විමුක්තිය යාට කරදරයක් වෙලා නැහැ. උර චක්‍ර මාලාවක් වෙලා නැහැ. ඒ නිසා ඒක සම්මා විමුක්තිය නම් හොඳම ක්‍රමේ තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙනකොට ඒ අෂ්ටලෝක ධර්මයේ තුල මේ සම්මා විමුක්තිය වැඩ කරන හැටි. එයින් ඇති වෙන ඒ කියන උස් පහත් වීම උච්චාවච භාව අෂ්ටලෝක ධර්මයේ යනකොට තමයි සමහිත පවත් ගන්න පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ උග්‍ර වෙන්න වෙන්න සම්මා විමුක්තියේ බලය තේනවා. මිච්ඡා විමුක්ති. එහෙම කරන්න බෑ. එයා එන රැල්ලත් එක්ක උඩ පහළ යනවා. ඒක හරියට මේ වතුරට දාපු පොරොප්ප කැල්ලක් වතුරත් එක්ක පොලාපයින්නා වගේ. නැත් වතුර දාපු යකඩ කැල්ලක් පොලා බැනිලක් නෑ දාපු තැන බැස යටියට අඩියට ගිහිලා තමයි නතර වෙන්නේ. ඒ නිසා මේ මිච්ඡා විමුක්තිය හැම වෙලාවෙදීම හරියට වතුර වගේ දාන භාජනේ හැඩේ ගන්නවා මිසක්කා මට මෙහෙම මෙහෙම හැඩයක් තියෙන්න ඕන කියලා කියන්නේ හිත පුළුවන් තරම් වතුර බවටපත් වෙනවා. දාන්නේ කොතෙන්ද? ඒ හැඩය ගන්නවා. ඔය කියන මිච්ඡා විමුක්ති කතන්දරේ. එහෙම නැත්නම් ඒක පෙන්නකොට ඒගොල්ල පුදුම විචක්ෂණ ක්‍රමයකට පෙන්නනවා. එතකොට කට්ටියට හිතෙනවා යකෝ ඕකට සීල සමාධි ප්‍රඥා ඕනේ නැනේ අර කතාව අහගෙන උඩ විමුක්තිය කියලා කියා ගන්න පුළුවන්. ඒ කතාව මම බුරුම යනකොට ඒ බුරුමේ අග්ගඤ්ඤ සාංශ කියනවා ඉස්තර තිබුණ එක ඒ ගුරුවරයා දෙනවලු 365ක් බණ දවසට එක ගානේ අහනකොට අවුරුද්ද යනකොට නිවන් දකින්න. ඊට පස්සේ දක්ෂ හම්සු කෙනෙක් ඇවිල්ලා කිව්වලු නෑ නෑ නෑ එච්චර යන්නේ දවස් 31යි මාසෙයි 31 අහනකොට නිවන් දකින්න. ඊට පස්සේ හම්සු කෙනෙක් කියලා දවස් 7ට මේ බණ අහන්න අහන්න එච්චරයි. දැන් හම්සු කෙනෙක් එක පැයකට එන්න මයගාවට බණ අහුවා නිවන්. ඇත්තට මේගොල්ලෝ ගෙදර යන්න බහ පුදුමාකාර සතුටකින් යන්නේ. මොකද්ද වෙලා තියෙනවා. නමුත් මේ අහගෙන ඉඳලා ඒකෙන් ඇති වෙච්ච තමන්ගෙම කිචි කවාගෙන hina වෙනවා වගේ කතාවක්ද? එහෙම නැත්නම් මේ පෞරුෂත්වයේ වෙනසක්ද ඇති වෙලා තියෙන්නේ කියලා ඒ කෙනා අහන කෙනාට එහෙම චාරයක් නැත්තම් කවදාකවත් කරන්න බෑ. ඒක නිසා මේ බුදුමි ස්වාමීන් වහන්සේ මේ විස්තර ටික කියනකොට මට හිතුණා වෙනමම ඒ මිච්ඡා විමුක්තිය මේ පෙන්නන මිච්ඡා විමුක්තිය උරගහලා බලන්න ඕනේ කියලා බල්ලා ගිහිල්ලා බලන්න ඕනේ කියලා Hindu Hindu ආගම ඉගෙන ගන්න ඕනේ. Hindu ආගමේ පෙන්නනවා එහෙම විමුක්තියක්. ඒකෙන් තමයි ඉන්දියාවේ බුද්ධ ආගම නැති වුනේ. ඒක ගොඩක් කෙරුවේ ආදි ශංකර කියන ආචාර්යතුමා සමහර කෙනා බුද්ධ ආගමේ කියලා එයා කතා කරලා කියනවා අපි දැන් භාවනා කරනකොට රූප ධර්ම ඔක්කොම ගෙවලා හොඳ විවේක ස්ථානයකට යනවනේ. එහෙම නැත්නම් හිත යනවා බාධාවක් නැතුව ඉන්න පුළුවන්. ආය බාධාවක් එනවා, ආය බාධාව යනවා, ආය බාධාවක් එනවා, ආය බාධාව යනවා. ඉතින් මෙයාට තේරෙනවා කල්යනකොට මේ හිතේ වේලාවක හිත බාධා වැසුරු කරනවා, වේලාවක හිත බාධාව නැති ගැසුරු කරනවා. ගොඩාක් කල් ගියාට පස්සේ පේනවා මේ දෙකම හැම වෙලාවෙම තියෙනවා. හැම වෙලාවෙම දෙකම තියෙනවා හිත වෙලාවක මේ පැත්තට යනවා හිත වෙලාවක මේ පැත්තට යනවා වෙන විදිහකට කියනවා මොලේ දකුණු අර්ධගෝලය සහ වම අර්ධගෝලය වම් අර්ධගෝලය තර්කයට කඩා විඳ බැලීමට විභජ්‍යවාදයට යනවා දක්ෂිණ අර්ධගෝලය සමස්තය බලනවා වම් අර්ධගෝලයේ පෞරුෂගතු පෙන්නනවා දක්ෂිණ අර්ධගෝලයේ ස්ත්‍රී ලක්ෂණ පෙන්නනවා දෙකම තියෙනවා තමයි බොහොම සාන්තව ඉස්ත්‍රියාවක් වගේ මවක් වගේ බැලුවොත් මේ ලෝකේ ඕන වෙලාවක සාන්තිය තියෙනවා ඒත් යාට දින්නේ පරිසගතිය අවිලගෙන එහෙම කරන්න බෑ මේක මෙහෙම කරන්න ඕන අරූට ගහන්න ඕනේ මූට තෑගි දෙන්න ඕනේ කියලා අවුල් කරනවා. ඒතර ඒතර ගිය ගමන් අවුල් වෙනවා. ඉතින් මේ දෙකම තියෙනකොට මේ કોઈ දවසක හරි භාවනාවෙන් ඒ සාන්තිකර தත්ත්වයට ගිය යෝගාවචරයා ඉතින් මේ සාන්තිකර தත්ත්වෙ විතරම ඉල්ලනවා නම් එතකොට තේරුම් අරගන්න ඕනේ යා දැන් මේ ආමිෂයකට රණ්ඩු කරනව නෙවෙයි, निराமிෂ සුඛයකට බැඳිලා. එතකොට එයාට ආමිෂී පාවෙනවා. මරන්න හිතෙනවා. සද්ද ඇහෙනකොට, රූප පේනකොට, ගන්ධ රස පහත වෙනකොට මරන්න හිතෙනවා. මොකද මේ නැති තැනට ප්‍රිය කරනවා. ඉතින් යාට හේතු කරලා දුන්නොත් උඹ නැත්තෙන්න කොච්චර ප්‍රිය කරනවද කිව්වොත් සද්දයක් ඇහෙනකොට කේන්ති යනව නේද? රූපයක් පේනකොට කේන්ති යනව නේද? කය දැනනකොට කේන්ති යනව නේද? දැන් මෙතනක් තියෙනවනේ අර බූදල් බෙදා ගන්නවා වගේ නෙවෙයි ආමිෂ නිර්ආමිෂ දෙකේ ප්‍රශ්නයක්. තව සමහරු කියනවා අනේ මේ පහළු ගතියට ගියාම මට භීතිකාවක් වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, බය හිතෙනවා. මට පේනවා නම් මොනවා හරි හොඳයි, ඇහෙනවා නම් හොඳයි කියලා එයා අර පේන ඇහෙන දෙයට ප්‍රේම කරනවා නම් අර නිශ්චල භාවයට, tempat භාවයට, අසීමිත භාවයට සීමා නැති තැනට ගියාම පුදුම බයක් ඇති මේ දෙක පෙන්නලා දෙන්න බෑ යෝගාවචරයේ එතින් නිරකම් භාවනා කරනකම් පොතේ කිය හැකි පොතේ කියකි දී ඇති හැම චිත්තක්ෂණයකම විවේකේ තියෙනවා. හැම දී ඇති හැම චිත්තක්ෂණයකම ආතතිය තියෙනවා. අසහනෙ තියෙනවා. අපේ හිත කොයි එකද අල්ලන්නේ? අපි හිතනවා නෑ නෑ මේ ආතතියයි අසහනයයි යනවා එනවා. මේ ආතතිය ඇති නැති දෙක යනවා එනවා. ඒ යනවා මම පිං පව් තේරනවා. හොඳ නරකනේ කිසිම වෙලාවක් නෑ. හැම වෙලාවෙම මේ ලෝකේ සාන්තිකර තත්ත්වය තියෙනවා. හැම වෙලාවෙම ප්‍රශ්න තියෙනවා. මේ දෙක දීලා යෝගාවචරයට කිව්වොත් එහෙම මේ සාන්තිකර தત્ත්වයේ ඉඳලා කරදර தત્ත්වය දිහා බලපන්. කරදර தત્ත්වයේ ඉඳලා සාන්තිකර தત્ත්වය දිහා බලපන්. මේ දෙක සාපේක්ෂ දෙකක්. ওই දෙකෙන් එකකට කැමති වෙන එක අනිත් එකට විරුද්ධ වෙනවා. ඒ තාක්කල් ඔබ විඳවනවා. ඔබ පක්ෂග්‍රාහී. ওই දෙකම හැම වෙලාවෙම තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය මිච්ඡා විමුක්ති කට්ටිය පෙන්වන්නේ ඉපදෙනකොටම නිවන් දැකලා තියෙන. අපි දුක් පැත්ත විතරයි දැකලා තියෙන්නේ. හැමදාම කාගෑරි අඩුපාඩු බලනවා. හැමදාම නැති දේ හොයනවා. මැරෙන්නේ නැහැ. එක පැත්තක් තියෙන කොහොම හරි ජාම බේරගෙන යනවා. භාවනා කරනකොට ඒ ඇති දේ සහ නැති දේ අතර වෙන් කෙරුවට පස්සේ ඒ කෙනාට තේරෙනවා ඇතයි කියලා කියනනම් ඒත් සංඥාවක් විතරයි නැතයි කියලා කියනනම් ඒත් සංඥා විතරයි ඒ නිසා ඇති නැති ભેදේ තියෙන්නේ සංඥාවල එතකොට අපි භාවනා හුඟක් ඇතුළට ගිහිල්ලා අද එක්කෙනෙක් මම දැක්කා ලියන්න උත්සාහ කරනවා මේ ආස්වාද ප්‍රසවාස කරනකොට ඔන්න අතක් නිදුවා වගේ තේරෙනවා. ඉස්සරහ වස්තු ගොඩක් තියෙනවා වගේ පේනවා. මයි පිටිපස්සේ කවුරු හේතු වෙලා ඉන්නවා වගේ පේනවා. සමහර තියෙනව නෑ වගේ පේනවා. සමහර නැතිව තියෙනවා වගේ පේනවා. එයා දන්නවා මේ භාවනාවේ එක අවධියක්. ඇති නැති භාවය හීනයක් විතරයි. ඇති නැති භාවය මිරිඟුවක් විතරයි. ඇති නැති භාවය මවාපෑමක් විතරයි. ඉතින් ඒක දන්නවා ඇති නැති තියෙනවා හැබැයි සංඥාවක් විතරයි. ඊ අපි ඊද මට මතක නෑ පෙරේදත් මතක නෑ අපි ගියා මේ මේ මට හිතුණා ආසාවක් ඇති වුණා දෙමළ රේඩියෝ එක අහන්න. දාගෙන යනකොට උන ටිකක් වෙලා යනකොට ඇහෙන්නේ නෑ. ඒතකොට කියනවා මේ අපේ සරත් මහ දැන් ඔය හරිය නේව සංඥා නා සංඥායතෙන්ලු දැයියන්නේ අපි. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ. ගුවන්විදුලි සංඥා ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඕකට තමයි නේව සංඥා නා සංඥායතන කියන්නේ. ඉතින් භාවනාවෙත් ওই වගේ තැනකට යනවා. ඉඳපු ගමන් දෙමළ සද්දය එනවා. ඉඳපු ගමන් චරිචොර ගන්නවා සද්ද නැතුව යනවා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ තේරෙනවා හුදුවට සංඥා ඇති සහ නැති දෙක නෙවෙයි දැන් තියෙන්නේ. අතරමැදි සිග්නල් ලාවට තියෙන එක නේව සංඥා නා සංඥා යතන. ඔතෙන්ට ගියාට පස්සේ පේනවා තියෙනවා නම් තියෙන්නේ සංඥාවක් නැත්තම් කියන්නේ සංඥාවක්. ඉතින් මේකට රණ්ඩු සරුවල් කරන්නේ ඇයි? ඇයි මේකට ප්‍රාණයක් දීලා ආත්මයක් දීලා ඇති භාවය හොඳයි නැති භාවය හොඳ නැහැ නැති භාවය හොඳයි ඇති භාවය හොඳ නැහැ කියලා අන්න එතෙන්ට යනකම් භාවනා කරපගෙන තමයි ආලාර කාලාම උද්දකරාම පුත්‍ර. ඉතින් අපේ සිද්ධාර්ථ තාපසුම එතෙන් ගිහලා ඒක පුරුදු කරා. පුරුදු කරලා පස්සේ අපෙන්ලා දුන්නා පේනවනේ නීව සංඥා නාසඤ්ඤාය. ඉතින් වා බොහොම දක්ෂ ගෝලෙක් එන්න අපිත් එක්ක අපි දෙන්න මේ පන්ති 500ක් වෙනවා දේශපන දේශපදාන කරගෙන යනවා. ඒතර සිද්ධාර්ථ තාපසතුමා තාම රහත් වෙලා නැහැ, බුදු වෙලා නැහැ, පැවිදි වෙලත් නැහැ. එයාට තේරුණා මේක තාම සංසාරය ඇතුලේ කියලා. කිං කුසල ගවේෂි, කිං සච්ච ගවේෂි කියලා ගියා. ඒ බුද්ධහංකරයන් වහන්සේලාගේ හැටි ඔය මොනව දුන්නත් මේක අවසානයි කියලා බාර ගන්නෑ. එයා දන්නා මේක මනසේ මායාවක් මේ තියෙන්නේ. ඇත්තේ කියන සංඥාව සහ නැත්තේ කියන සංඥාව. මේ භාවනාදී එක ලස්සනට පෙන්ලා දෙන්න පුළුවන්. මේ සාමූහික භාවනාවක කමඨාන් සුද්ධ කරන වෙලාවේ එක්කනා දෙන්න ඒ මට්ටමට ගිහිල්ලා කතා කරනකොට අනික් අයට තේරෙනවා ඇයි මගේ හිතත් ওই මට්ටමට යනවා. මම මේක ලිවිය යුත්තක් හෝ කිවිය යුත්තක් හෝ කමඨාන් සුද්ධ කිරීමක් විදිහට හිතන්නේ මට හිතෙන්නේ මේක গুপ্ত গুপ্ত ධර්මයක් කියලා. නමුත් මේ කියන එක මට වෙනවා. එතකොට යාගෙත් කමඨාන සුද්ධ වෙනවා. භාවනා කර කර යනකොට ඉඳපුවන් ආශ්වාස ප්‍රශ්වාස නැහැ කියනවා. ඇත්තටම වෙන අරමුණක් ඇවිල්ලා නැති වුණාද නැත්නම් ඇත්තටම ආශ්වාස ප්‍රශ්වාසය ගිවිලා ගියාද කියන එක මොන තාලෙන්වත් වෙන් කරන්න බෑ. නිසා කාට හරි පුළුවන් නම් පිළිච්ච ආසස්පසාසේ සියුම්ුණා අතිසූක්ෂම වුණා ගොඩාක් අරමුණු වටේ තියෙනවා නමුත් මම එකක්වත් ගන්නෑ ඒ ගෙවිච්ච එකේ හිස්තැනේ ඉන්නවා. එහෙමනම් යාට ලොකු හැකියාවක් තියෙනවා අරමුණ නැති වේගන යනකොට නිදිමත හරහා ගිහිල්ලා යා. අරමුණ නැති වේගන එනකොට තියෙන බය නැහරා ගිහිල්ලා. යා දන්නවා අරමුණ නැති වුණාට සතිය පවතිනවා. හුඟ දිනකට වෙන්නේ ඊට ඉස්සෙල්ලා එක්ක සද්ද ඇහිලා වේදන ඇවිල්ලා මොනවා හරි එකට හිත ගිහිල්ලා කම්මැලි වෙලා නින්දට වැටිලා අර ගෙවිගෙන යන අරමුණ නඩත්තු කරගන්න බෑ. කොහි හරි හිත හැරෙනවා. කොහේද අපතේ හිත යනවා. අන්නේම යන්න යන්නේ නැති වෙන්න නැති ඒකම කරලා කරලා කරලා කරලා යනකොට පේනවා. එimhe නැති තැනට යන්න පුළුවන් කොච්චර දෝ පිට තියෙනවා සද්ද වේදනා හිතවිලි මගේ හිතේ ඇසුරු කරන්නේ නැහැ. මට අර ඒ ස්ථානේ ඉන්න පුළුවන්. නමුත් මේ හිතෙන්ට කැමැත්තක් තියනවාද? අරමුණ වලට අකමැත්තක් තියනවාද කියන කාරණාව Taman උපයාගත්ත මේ විමුක්තිය විවේචනාත්මකව බලන්න ඕන. තව කෙනෙක් මෙන්න දුන්නොත් කමටහන සුද්ධ කරලා. ඔය වගේ විවේකයේ ඉන්නකොට සද්දයක් යනකොට තරහ යනව නේද? ඒ වගේ විවේකයේ ඉන්නකොට එක පාට එලියක් වටනොත් තරහ යනව නේද? ඔව්. එහෙමනම් දැනගන්න ඕක ඒ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තැනක් නෙමෙයි මේක අවශ්‍යයි. නමුත් එහාට යන්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ චුලසුඤ්ඤත සූත්‍රයේ ගෙනියන ලස්සනට ගෙනියන මේ අපි ළඟ තියෙන මේ පිස්සු ඔළුවේ ඉඳලා ලස්සනට ගෙනියන මේ සියල්ලම සංඥාවල් කියන තැනට යනකම් ඇත්තේ නම් සංඥාවක් නැත්තේ නම් සංඥාවක් මේක සංඥා ඇත්තේ නැත්නම් සත්‍යයකට යනවා ඊතර දෙකම සමානව පේනවා හරි අමාරු තැනක් ඒ කියන්නේ ඒක මේ බුද්ධ දේශනේ අපිට උද්දෘත කරලා කියන්න පුළුවන් වුණාට අපිට ඒක ස්පර්ශ කළා කතා කරන්න බෑ. ඒකට ආනන්ද හැමතුරු අහනවා එහෙනම් සාංශ දැන් මෙයා ඒ කාන්තේ නිවනට යයි දැන් කියලා. මිච්ඡර ගැඹුරකට ගිය කෙනා නිවන නෑ ආනන්ද සමහරෙක් නිවනට යනවා සමහරෙක් යන්නේ එතකොට ආනන්ද සාංශේ නිකන් චෝදනා පත්‍රයක් නේ. ඇයි සෝයන්ස් මිච්චරක් භාවනා කරපෙක් නෑ. ඇයි යන්නේ නැත්තේ නිවන? නෑ ආනන්ද ඕකටත් කැමැත්තක් ඇති වෙනවා. ඔය හදාගත්තු ඊටාම සියුම් දේ මගේ කියා ගන්නවා. මමයි මෙතෙන්ට ආවේ. මේ මේක. ඉතින් ඒක නා ඒක මේ භාවනා කරන කාටත් ඕක වෙනවා. ඒක උඹේ එකක් නෙවෙයි. ඒ ධර්මතාවයක් කියලා තේරුම් ගන්නකම් යාට ඒකේ විමුක්තියක් ලබන්න බෑ. ඉතින් මේ වෙනකොට අපේ තියෙන ඒ ඉලෙක්ට්‍රොනික ක්‍රම නිසා එහෙම නැත්නම් නව sannivedana ක්‍රම නිසා විශාල කථාකාරයෝ තොගයක් ඉන්නවා ඒ ඒ අංශවල. ඉතින් කතා අහනකොට අහගෙන ඉන්න කෙනාට පුදුමාකාර ආස්වාදයක් ලැබෙනවා. ඇත්ත නේ නම් මෙච්චර භාවනා කරන්න ඕනේ නෑනේ මේ බණක් අහපු ගමන් තේරෙනවනේ කියලා තේරීමකුත් තියෙනවා. ඉතින් අහලා එවනවා සාංශ මේ කතා කරන කෙනා ඇත්ත නිවන් දැකලා දින්නේ කියලා. මං කියන්නේ මයි ළඟ මම හැමදාම මං ඇවිදිනවා මේ ඔක චෙක් කරගන්න මීටරයක් වරන තාම හම්බුන්නේ නැහැ. කුත්තු කරලා බලන්න. නියම විමුක්තියද නැත්ද කියලා? නෑ එහෙම ගන්නෑ. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ අපි වගේ මෙච්චර ලස්සන හරබර කතාවට හඳුනනොත් මොකද වෙන්නේ? මේක මිච්ඡද? මේක සම්‍යක්ද? ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න අහන්න වෙනවා ඔය කියන කට්ටිය සීලෙක පිළිట్లా දින්නේ කියලා. කවදාවත් කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේ සමත භාවනාවක විදර්ශනා භාවනාව සක්මන් භාවනාව පරියංග භාවනාව කරන්නේ ඒක ඕන්නේ ඒගොල්ලෝ කියන්නේ කෙලින්ම ඥානෙ මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති අපි ඉන්නේ බොහෝමත්ම විවේක තැනක ඉතින් භාවනා කරන කට්ටිය ඉන්නවනේ අපේ බෞද්ධ ක්‍රමෙන් ඒගොල්ලෝ කියනවා අපිට තාමත් එතෙන් යා ගන්න බැරි නෝනේ ඒකට බලනකොට මෙයා ඉන්නේ අර ਸਰබලධාරි දෙයියන්ගේ මට්ටමට ගිහිල්ලා එහෙම නැත්නම් ඔක්කොම දන්න ඔක්කොම කියන කෙනෙක් බවට පත් වෙලා. ඉතින් මේගොල්ලෝ හිතනවා දැන් මෙයාට වඳිනවද? නැත්නම් මම කරගෙන යන භාවනාව කරනවාද කියලා සෑහෙන පිරිසක් නොමග ගිහිල්ලා ඉන්නවා. කරන්න දෙයක් නැහැ. එකයි කියන්න තියෙන්නේ ඒගොල්ලන් මේ Tamanට ලැබෙන විමුක්තිය උරගා බලන ක්‍රමේ දන්නේ නැහැ. කවුරු හරි දෙන විමුක්තියක් එහෙම නැත්නම් මේ తాවකාලිකව ප්‍රතිපදාවෙන් තොරව ගන්න විමුක්තියක් හිතනවා මට දියු දුන්න මං කෑවා කියලා වගේ වාසනාවට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ශද්ධාවන්ත උපාසකම්ම කෙනෙක් දානයක් දෙනකොට එයා හිතනවා මේ දාන දීමේ ශක්තිය මට නිවන් ලැබෙයි කියලා. මේ දාන කුසලයෙන් නිවන් ලැබෙන්නේ නැහනේ. එහෙමත් ඉඳලා සීල කුසලේ වඩන්න එපාය. ඊට පස්සේ සමාධි කුසලේ ඊට පස්සේ ප්‍රඥා කුසලේ ඉතින් සමා දාන කුසලේ ඇත්තටම සීල කුසලයට ආධාර උපකාර වෙනවා. හේතු පාදක වෙනවා. නමුත් දාන කුසලේ දාන කුසල වශයෙන් නිවන් ලබන්න බෑනේ. අන්න ඒක තේරුම් අරන එක පිස්සර කරලා දුන්නොත් මේ දාන කුසලයේ ආසන්න කාරණා වෙනවා සීල කුසලයට සීල කුසලයේ ආසන්න කාරණා වෙනවා සමාධි කුසලයට සමාධි කුසලයේ ආසන්න කාරණා වෙනවා ප්‍රඥා කුසලයට ඒක පස්සේ මේ සම්‍යක් විමුක්තියක් ලැබෙනවා ඒ විමුක්තිය ලැබෙනකොට ආව පාර මතකයි ඒක පාට අහසින් ඇවිල්ලා කෑ වගේ නෙමෙයි ඉතින් ඒකට කියනවා මේ ලේනෙක් නැත්නම් රිලෙවෙක් ගහක gediyak කන්නේ පොළොව බිම දිගේ ගිහිල්ලානේ ගිහිල්ලා කනවා. ඒතර දින කුරුල්ලෙක් අහසෙන් ඇවිල්ලා gediye කනවා. ඒසුටි කුරුල්ලගේ ක්‍රමේ බොහොම දේවමය ගතියක් තියෙනවා. මේ පොළවේ කඳ දිගේ කියලා නෙවෙයි කියලා. ඒසුටි දලයි ළමතුමා කියනවා එතකොට මේ කුරුල්ලයි මේ අහසින් එන ශක්තිය ගත්තෙත් පොළවෙන් තමයි. එයා මේ පියාඹන ශක්තිය ගත්තේ පොළවෙන් තමයි. ඒ නිසා කොහේ කෙරුවත් එකම ක්‍රමේ තියෙන මේ කෙටි ක්‍රම හොයන්නේ යෑම නිසා. ඒක දුර්ලභමක් වෙන්නන්න පුළුවන්. කෙටි ක්‍රම හොයන්න යාම නිසා අපි මිච්ඡා විමුක්තියට වැටෙනවා. ඒකල සම්මා විමුක්තිය කියනවා. දෙක තමන් යන ගමන එතන එතන ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නේ ඒ කෙනත් ওই කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලෙවල මට දුන්නේ එක හොඳයි කියලා හිතනවා. ඉතින් ඒගොල්ලෝ නම් අල්ලන්න පුළුවන්. ඒ කෙටි ක්‍රම වලින් කියලා නිවන් දැක්කයි කියනට නොබෝ කලකින් සියදීන්ස ගන්න. ළඟදී සියදීන්ස ගන්නවා. ඒ කියන්නේ මිනිසුන්ට මේ රහත් වුණා රහත් වුණා කියලා නිකවන මේ දුර්ලකම් පෙන්වන්න බෑනේ. ඒ වගේම Taman ගැන ඒ ලැබෙන විමුක්තිය මාන්නක්කාරයට බලපාන. එයා ඒක ඔලු උඩ තියාගෙන කෑ ගහන්න බෑ. ඒක වසංගන ඉඳ තේරෙන්නේ නෑ. Tamanට හම්බෙච්ච විමුක්තිය කවදාකවත් බරක් වෙන්නේ නෑ. කවමදාකවත් කිසි දෙයකට බාධා කරන්නෙත් නෑ. ඒක එnde end ಗುಣ වැඩෙන්න වැඩෙන්න පී කරලා වගේ පාතටයි නෙමෙන්නේ. උණ ගහ වගේ දැල්ල පාතටයි නෙමෙන්නේ. බොල් කී කරල නම් කෙලින් හිටිනවා. කිරි වැදිච්ච නැති වී කරල කෙලින් හිටිනවා. white head කියලා කියනවා. ඒක ලෙඩක්. ඒක නිසා මේ මාන්නකාරකම් ඔලොමලකම් එනවනම් වැඩි වෙලා සමාජය හරි ගැටුම් ඇති කරගන්න. සාමාන්‍ය බුද්ධිය නැතිලා යනවා. ඒ නිසා අද අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. මේ බණහන පිටට හරි වැඩි ආද. ඒ වගේම මේ එක එක ගුරුවරයෙක් අරගෙන කෙටි ක්‍රම වලින් යන්න හදන ක්‍රමය හරි වැඩි ආද. ආනුපුබ්බී ක්‍රමය පිළිබඳව අව탁සේරුවක් කරනවා. අව탁සේරුවක් කරලා මේ ගිය පාර පරීක්ෂා කරලා බලනකොට ඒගොල්ල කැමති නැහැ. ඒගොල්ලන් එහෙම පරීක්ෂා ඔබ ඔබ බලන්න ඕනේ මේක නියම රාත්තල තමයි. හොඳ බඩු තමයි කියලා කියනවා. ඉතින් එහෙමනම් ඒගොල්ලන් කියත හැකි ඒක ඔයාට ප්‍රශ්න නැහැ. හැබැයි මාප්ට ඒක ඔව් කියන්න හෝ බෑ කියන්න බෑ. ඒ චබ්බිසෝදන සූත්‍රයේ සර්වචන්සේ මතක් කරලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්න. හැබැයි කටපාඩම් කරපු එකන ඒකටත් උත්තර දෙයි. ඔව් කියන්නත් එපා නෑ කියන්නත් එපා. එහෙම කරන්න බෑ. සරුවච්චන් වහන්සේට පවා සරුවච්චන්සේ දේශනා කරනවා යමෙක් සක්කායදිට්ඨි නැති කරාද කියලා. කියන්නේ පළවෙනි මාර්ග ඥානෙ ලැබුවද කියලා සෝවන් වුණාද කියලා දැනගන්නත් ඇසුරෙන් පමණයි කරන්න පුළුවන් කියලා. දෙක ඒත් බොහෝ කල් ඇසුරේ. මේ කුත්තුව ගහලා බලලා චෙක් කරන්න මැෂින් එකක් නැහැ. ඒක නිසා අපිට තියෙන හොඳම ක්‍රමය තමයි අපි දිගට කටයුතු කරන්න ඕනේ, නිතිපතා කරන්න ඕනේ. කරන ගමන් අපිට යම් යම් වෙනස්කම් වෙනවා ඒ වෙනස්කම් අපේ දිනදා ජීවිතේට සහැල්ලුවක් වෙන්න ඕනේ. කවදාක ප්‍රශ්නයක් වෙන්න බෑ. කොතනකරි ප්‍රශ්නයක් ආනම් අපි ආපු ක්‍රමේ වැරදි. ඒ වගේම එnde ende ende ende ලස්සන ගුණයක් අහිංසක වෙනවා. එnde ende පොඩි දරුවෙක් වගේ වෙනවා. වතුර වගේ ඕනේ භාජනයකට දාන්න පුළුවන්. කවදාකවත් මට අරක ලැබිය යුතුයි. මේක වැරදි කියන කියන්න ඕන ගමන් නැහැ. අපිට ඕනම දෙයකට හැඩ ගැහිමේ හැකියාවක් වෙනවා. ඒකට බුදුරජාණන්සේගේ අරහං ගුණය පෙන්ලා දෙනවා පුරි පඬිස්සංශය. අරහං කියලා කියන්නේ සුදුස්සෙක් වෙනවා. අරහං කියලා කියන්නේ අර්හ. අර්හ කියන්නේ සුදුස්සා. බුදුරජාණන්සේ සෝපග්ගාවට යන සුදුස්සා. රජුරෝ ගාවට යන්න සුළුසා. දෙකටම යන්නේ බුදුරජාණන්සේ බොහොම වික්තව බොහොම ප්‍රතිබල සහිතව. නෑ නෑ මට පුළුවන් රජුන් විතර ඇසුරු කරන්න මට මේ සෝපාක බෑ කියන එකක් නෑ. ඒ නිසා බුදුරජාණන්සේ අරහත් භාවයටපත් වෙලා තව කෙනෙක් අරහත් කරන ක්‍රමය කියලා දුන්න නිසා බුදු මාර්ගයේ යන කෙනා හැම දෙයකටම සුදුසා. කවුරු හරි කියන බෑ බෑ ඒක මේ ওই පාර යන කෙනාට මේ වැඩේ කරන්න බෑ කියලා ඒක දන්නේ නැතුව පඬිස්සාංශිකනේ මේ බුදුහාමරගේ ගෝලයේ බව දන්නේ නැතුව ඒගොල්ලෝ මේ තාම මේ සදාචාරයට අහුවිලා කටයුතු කරන්නේ නෑ මේ මේ කෙනා එන්නෙන්න සුදුසු වෙනවා බුදුරජාණන්සේගේ තියෙන අරහං ගුණය ඒක Tamanට තේරෙන්නේ නැත්තම් මේ එnde ende ende මම වතුර වගේ අහිංසක වෙලා නියතමානී ගතිය එන්නේ නැත්තම් එහෙමනම් හොඳට මතක තියාගන්න මේ ඔළුවට අරගෙන තියෙනවා අරක තියෙනවා මේක තියෙනවායි කියලා ওই ගත්ත එකම දෙයක්වත් නිට්ටිය නෑ ඒ සියල්ලම අනිත්‍යයි. සියල්ල දුක පිණිස හේතු වෙනවා. ඒක අනාත්ම කරන්න දැනගන්න ඕනේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒ එකලසේනකොට උතෙන්න යනවා. ඒකට කියනවා ඒක රස භාවය කියලා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකලස් වුණොත් මයි ළඟ උත්තරී මනස් ධර්ම එනවා. ඒක හැල හැප්පුණොත් ආයෙ මම නිකන් පෘ탁ජනෙක් බාට නැත්නම් මිනිසෙක් බාටපත් වෙනවා. ඉතින් එහෙම වෙවි වෙවි වෙවි කාලයක් මේ සංසාරේ ඉන්නකොට තමයි තේරෙනවා නම් කරදර නැති මාර්ගයේ ජීවන රටාව යන්න ඕනේ අබිනිෂ්ක්‍මණය කරන්න ඕනේ විවේක වෙන්න ඕනේ හුදේකලා වෙන්න ඕනේ ඒ නිර්ආමිෂ සුඛය හොයන්න ඕනේ ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන් කිසිම දවසක ප්‍රමාණ නැහැ ඒ සමේ මිච්ඡා විමුක්ති කියන එක අද බෞද්ධ අතර ප්‍රධානම පිළිකාව බාටපත් වෙලා ඒකට මොකද හේතුව දැන් භාවනා කරන පිරිස වැඩි. භාවනා කරන පිරිස වැඩි නිසා මට අරක ලැබුණා මේක ලැබුණයි කියලා කිව්වට ඒක ස්වයං විවේචනයට ලක් කරන පරීක්ෂා කරලා බලන්න කැමති නැහැ. ඔලමල වෙනවා. ඒක ලියලා ඒක ඉඳගෙන ඊගාවට එකට යන්නයි කතා කරන්නේ. නෑ හැම තැනකදීම යුද්ධයක් කරනකොට උනත් අලුත් ඉඩමක් අල්ලගත්තට පස්සේ ඒකේ මෙහෙයුමක් කරන්න ඕන. මේකට කියනවා මේ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් කරනවා. මේ ඉඩමේ යට බිංග තියනවාද? ආයුධවල්ලා තියනවාද කියලා ඒක තහවුරු කිරීමේ මෙහෙයුමෙන් පස්සේ තමයි අලුත් ගොඩන අලුතෙන් ගහන්නේ. ඒ නිසා දිගට ගහගෙන ගියොත් ඒ හතුර කරන්නේ බිංග කපල ඇතුළටලා ඉඳලා අර මිනිස්සු ඉස්සරහට ගියාට පස්සේ එහෙමුත් ගහනවා මෙහෙමුත් ගහනවා. ඉවරයි. ඒ නිසා බලය තහවුරු කිරීමේ මෙහෙවරුමක් කරනවා. එහෙම තමයි යුද්ධ දිනන්නේ. ඒක සම්ප්‍රදාන කුල යුද්ධය. ගරිල්ලා යුද්ධය ඒක නෑ. ඒ බලය තහවුරු කිරීමේ මෙහෙයුම තමයි අපේ තියෙන බුදුජානනාංශය අපිට පෙන්ලා දීලා තියෙන සාකච්ඡානුග්‍රහිතේ. අපි සාකච්ඡා කරලා බලනවා වැරදුනොත් අපි නැවත වැටුණාට ප්‍රශ්නයක් නෑ නැගිටින්න පුළුවන්. එහෙම වැටුණා කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ මේකේ. නැවත නැගිටලා යන්න පුළුවන්. අහන මේ විදිහට මේ Taman ලැබපු හැමදේම ආයෙ 100%ක්ම නැති වෙනවා. ආයෙ 100%ක් උපයන්න පුළුවන්. ආන්න මේ විදිහට එකින් එක එකින් එක එකින් එක ක්‍රමයෙන් යනකොට ලැබෙන අනුපූර්ව ක්‍රමය ප්‍රතිපදාව කියලා එකට අපි කියන්නේ අනුපූර්ව ක්‍රමයේ Taman කරගෙන යනකොට අර නිහතමානී ගතිය බුදු කෙනෙක් ඉස්සර අපි කවුද මේ මොන දේ ලැබුවත් කටමැද දොඩවන්න දෙයක් තියනවද මේකේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා සියලු ಗುಣ වඩන්න. හැබැයි ಗುಣ වසහාගෙන ජීවත් වෙන්නයි කියලා. සියලු ಗುಣ වඩන්න ಗುಣ වසහාගෙන ජීවත්. ඒකට මායයත් බයයි. මායයත් එන්නේ අපට. මොඳ අපි කිසි කෙනෙකුට අභියෝග කරන්න යන්නේ නැහැ. අපන්නක ප්‍රතිපදාවේ ඉන්නවා කිසි කෙනෙකුට විරුද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් නෑ මමයි බුද්ධාම කරන්නේ කියලා ගන්න ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔය තියාගන්න අපිට ප්‍රශ්නයක් නෑ. අපිට අපිට ඕන කරලා තියෙන විවේකී අපි ලබා ගන්න කිසි කෙනෙක් ගැටුමක් නැහැ. තව කෙනෙක් කියොත් නෑ ඔයා දැන් අනිවාර්යයෙන්ම කටට කියලා දෙන්නු කියන්නේ නෑ. එහෙම කොන්තරත් එක්කුත් නෑ. කැමති කෙනෙක් ඇවිල්ලා කරනවා නම් කරපු දෙයින්. බුදුරජාණන්සේ පහළුණා කියලා ලෝකේ හතර දිශාව නිවන් දැක්කේ නෑනේ. අපිට පුළුවන් නෑ. ඒ වගේ දෙයක් කරන්න මේක ඔළුවේ තියාන කරේ තියාන්න නටන්න ඕනේ නෑ. එන කෙනයි. ඒක නිසා ලැබිලා තියෙනවනම් මොන හරි සාන්තියක්. මොනවා ලැබිලා තියෙනවනම් ස්පාසුවක්. ඒ කිසිසේත්ම වෙන දෙයක් එක්ක ගැටුමක් වෙන්න බෑ. ගැටුමක් වෙනවා නම් මේක මිච්ඡා. ඒ වගේ මේක 100 100ක්ම Tamange නැතිලා යන්න පුළුවන්. සැලෙන දෙයක් නැහැ. හරියට මේ ආස්වාස ප්‍රසවාස දෙක නැති වෙලා යනවා වගේ. හරියට බඩලනද සතිය නැතිලා යනවා වගේ. නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ. ආපහු එන්නත් පුළුවන්. ඒ නිසා මේ සතිය පවා මේ වඩන ලද සතිය පවා නැති වෙන හැටි බලන්න පුළුවන් නම්. Taman වඩන ලද සතිය පවා ඒ Nirodhe බලන්න පුළුවන් නම්. ගෙවි යෑම. ඉතින් මේ හදලා තියෙන වචන වල හැටියට බලනකොට අපි පෙන්වන මේ අනිදස්සන විඥානය එහෙම නැත්නම් අපපතිත විඥානය වගේම ක්‍රිෂ්ණ විඥානයක් ගැන කතා කරනවා. කතා කරලා කියන මේ ක්‍රිෂ්ණ විඥානයේ සුගුණ සහ නිර්ගුණ කියලා தত্ত্ব දෙකක් තියෙනවා. නිර්ගුණ தত্ত্বය කතා කරන්න බෑ. ඒක භාෂාවට අහු වෙන්නේ සුගුණ தত্ত্বය තමයි බ්‍රහ්ම කියලා කියන්නේ. ඒ නිසා අපිට යන්න පුළුවන් මේ බ්‍රහ්ම தত্ত্বයට විතරයි. ඒ නිසා ඒගොල්ලෝ බොහොම කෙටි ක්‍රමවලින් දේශනයකින් ගෙනියලා පෙන්නනවා ඉතින්. හැබැයි කියනවා මේ තමයි බ්‍රහ්ම. ඒ කියන්නේ ආත්මයක්. බුදුජානනාංශ දේශනා කළා තියෙනවා මේක න්‍යාය ධර්මයක්. එතන ආත්මයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකට වාදෙට ගියාට පස්සේ මේක ආත්මීය වශයෙන් බ්‍රහ්ම වශයෙන් ਸਰවලදාරි දෙවියන් වශයෙන් ඊශ්වර වශයෙන් කතා කරන මිනිස්සු ඒ වගේම විමුක්තියක් ගැන කතා කරනවා. බුදුජාණන් වහන්සේත් ඒක ක්‍රමානුකූලව ගෙනීලා කියන කිසිම ආත්මගතියක් ඒකේ නැහැ. ඒවත් ඒව න්‍යාය ධර්ම. ඉතින් මේ ඒක න්‍යාය ධර්මයක්ද නැද්ද ආත්මයක්ද කියලා කියන එක ඒ කතා කරන කෙනාගෙන් අහලා දැනගන්නවයි කියන එක ලේසි නෑ මොකද භාෂාවෙන් මේක ඔක්කොම ව්‍යාකූල කරලා තියෙනවා. භාෂාව ඉතාමත්ම පටුයි මේ විමුක්ති මිච්ඡා විමුක්ති කියන එක අල්ලන්න තරම් භාෂාව දක්ෂ නැහැ. ඒක කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණේ හරහා කරබැලීම හරහා. ඒ නිසා හැම වෙලාවෙම තමන්න මොන ධානයක් ආවත් මොන ඥානයක් ආවත් මොන අත්දැකීමක් ආවත් ඒක නැවත නැවත උරගා බැලීමෙන් නැවත නැවත කරබැලීමට අකමැත්තක් තියෙනවා නම් ඒක මිච්ඡා. නියම රත්තරන් නම් පුච්චලා බැලුවට මොකුත් වෙන්නේ නැහැ. උරගාල බැලුවට මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානක අපිට දීලා තියෙන්නේ ආසේවති භාවේති බහුලී කරෝති. ආසේවන ප්‍රත්‍ය ලැබුණා නම් ඒක කරලා බලන්න නැවත ඒකට කියනවා භාවනා කරනවා කියලා. කරනකොට හරිනම් බහුලීකත්‍ය කරන්න ජීවන රටාවක් බාඩපත් කරන්න. එතකොට එnde ende ende ende කරදර නැති, බාධාවල් නැති, ගැටුම් නැති ලෝකයකට යයි. එහෙම නැත්නම් මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසකට යයි. ඒක කාලයා විසින් නිරීක්ෂණය කරන පරීක්ෂා කරන උරගාන දෙයක් මිස වෙන කෙනෙකුට ඇවිල්ලා කරන දෙයක් නෑ. ඒ නිසා අපි තව බලාපොරොත්තු වෙනවා මම හෙටත් මේක මාතෘකාව පොඩ්ඩක් කතා කරලා ඉදිරියට යන කෙනාට ඒ ඉදිරියට යනකොට මේක බොරුවක්ද නැද්ද මිච්ඡාද සම්මාද කියලා දැනගන්නා කෘත්‍ය කාටවත් බාර දෙන්න එපා. ඒක තමා විසින්ම එතනතර පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ නිසා ඒක මේ බණෙන් හරි දේ කරන එකට සතුටක් ඇති වෙනවා. වැරදි කරපු එක්කනට අව탁සේරුවක් සිද්ධ වෙනවා වගේ පේනවා. ඒක ඉතින් ධර්මයේ හැටි. ඒ නිසා සීල දිනාට මේක අව탁සේරුවක් වෙන්නේ නැතුව ඒක ධෛර්යයක් වෙනස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා